ඉතින් මේ <clears throat> මුලින් එකඟ වෙච්චි නැත්නම් සම්මත කරගත්ත පරිදි අපි මේ ඉස්සරහින් තියාගත්ත වටිනා සූත්‍රය පහාරාද සූත්‍රය මුල් කරගෙනයි අපි මේ දේශනා මාලාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළවෙනි දවසේ අපි ආරම්භය ලබා දුන්නා අද මේ දෙවෙනි දවසයි. ඉතින් ඒ පළවෙනි දවසේ අපි පහරාද සූත්‍රයේ ආරම්භේ නිදාණය පසුබිම මතක් කරගත්තා. ඉතින් අද පිටින් සම්බන්ධ වෙන අයගේ අවබෝධය දැනගැනීම පිණිසත් කල දිගටම භාවනා කරන අයගේ මතක් කිරීම පිණිසත් අපි සුළු වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ පහරාද සූත්‍රය කොහොමද සරුවචන් වහන්සේගේ ශ්‍රී මුකේට නැගුණේ කියලා සරුවචනාංශයේගේ සම්බුද්ධත්වයෙන් අවුරුදු අටුවාව කියන විදිහ අවුරුදු 12කට විතර පස්සේ සරුවචනාංශයේ කාලයක් ඒ වේරංජාවේ පුච්චිමන්ද නාලේරු පුච්චිමන්ද මූල කියන නාලේරු නම් යක්ෂයා ආරුඩ වෙලා හිටපු නැත්නම් ආවේ මේ තමන්ගේ විමානයේ වශයෙන් තෝරාගත්ත ගොරක ගහක් මුල මූලික පදනම් කරන භික්ෂු සංඝයා සමග වැඩ ඉන කාලේ ඒ වන වලහබ කිට්ටුව තිබුණු ගම තමයි වේරංජාව. අන්න ඒ වෙලාව වෙනකොට මේ පහරාද අසුරේන්ද්‍රයා ਸਰවචනාංශයේ දැක බලන්න යන්න ඕන කියන හැඟීමකින් ගෞරවකින් යුක්ත බොහෝ කල් මරමර ඉඳලා ඒ අවුරුදු ගානෙම දැනගෙන ඉඳලා තියෙන ਸਰවචනාංශයේ ලෝකේ පහළ වෙච්ච බව නමුත් යාගන්න වෙලාවක් නැතිකම ඉච්චර කාලයකට පස්සේ ගිහිල්ලා එදා ਸਰවචනසේ වැඳලා ගෞරව සම්ප්‍රයුක්තව අල්ලාප සල්ලාපේ යෙදෙන අවස්ථාවකුයි චිත්‍රයක් තියෙන එතන. එතෙන්දී ඒ අසුරේන්ද්‍රයාගේ තියෙන සබකෝල ගතිය නිසා ਸਰුවචනාංශයට මූලික වචනයක් කතා කරන්නේ. එතෙන්දී ਸਰුවචනාංශේ මේ සබකෝල ගතිය අරින්ද පහරාද අසුරේන්ද්‍රයන් අහනවා ඔබගේ අසුරයෝ නැත්නම් යටත් වැසියෝ මහා සමුද්‍රයේ අසුරයන්ගේ මූලික ස්ථානේ මහා සමුද්‍රය මහා සමුද්‍රයේ අභිරමණය කරන සතුටින් ජයට ජීවත් වෙනවාද කියලා. එතකොට මහා පහරාද අසුරින් දකිනවා එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ අසුරයෝ මහා සමුද්‍රයේ අභිරමණය කරනවා කියලා. එතකොට සර්වචනන්සේ අහනවා මොන ධර්ම දැකලාද මොන අద్భుත ආශ්චර්ය ධර්ම නිසාද අසුරයෝ මහා සමුද්‍රය අභිරමණය කරන්න කියලා. එතකොට ඒ මහමු මහමුදට නායකත්වයේ දාන නැත්නම් ඒක තමංග විමානය කරගෙන ජීවත් වෙන අසුරයෝ සමහර වෙලාවට මේ අතන්ට නාග කියන වචනේත් පාවිච්චි වෙනවා අසුර නිකායක් මුහුදේ තියෙන මේ අද්භූත ධර්ම අටක් පහරාදා අසුරින්ද්‍රයා ලයිස්තු ගත කරනවා ඒ පළවෙනි එක තමයි එයා කියනවා මේ අසුරයෝ මහමුදේ තියෙන මේ අද්භූත ආශ්චර්ය ධර්ම 8ක් දැකලයි ඒ මහමෝද අභිරමණය කරන්නේ නැත්නම් ඒකේ වාසස්ථානය කරන ජීවත් වෙන්නේ පළවෙනි එක තමයි මහමෝදේ තියෙන අනුපුබ්බ පොනෝ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පබ්බහාරෝ කියන එක අනුපුබ්බ නින්න අනුපුන්න අනුපුබ්බ පොන අනුපුබ්බ පබ්බහාර කියලා මොහොතේ තියෙන ක්‍රමයෙන් ගැඹුරු වෙන ස්වභාවය මොහොතේ කොයි පැත්තෙත් එකයි කියලා අනුපුබ්බ නින්නයි කියලා කියන්නේ නිම්නය අනුපූර්වයෙන් ගැඹුරු වෙනවා. අනුපුබ්බ පෝණේ කියලා කියන්නේ ඒකේ හැඩේ පෝණ ප්‍රවේණය ඒකට වචනේ සිංහල දාලා තියෙන්නේ ප්‍රවණතාවය කියන වචනය. අනුපූර්ව ප්‍රවණතාවයක් තියෙනවා එnde end end end ගැඹුරු වෙනවා. අනුපූර්ව පබ්බහරෝ අනුපූරතාවයට තමයි නැඹුරුවක් තියෙන්නේ කියලා. ඉතින් මේක මහා සමුද්‍රයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඉතින් ඒක ඔය අවුරුදු 2600 ඇතුළත එච්චර කවුරක්වත් එළවලා බලපු දෙයක් නෙවෙයි. නමුත් ඇත්තටම මේ ළඟදී අවුරුදු 40ක 50ක විතර කාලේ මේ ගණන් වල ගණිත ශාස්ත්‍රයේ අන්තිම ඉහළට ගිය ඒ කැවොස් තියරි එකේ එහෙම නැත්නම් ඒ ෆ්‍රැක්ෂනිසම් වල තියෙන එකේ පෙන්නනවා ඒ ස්වභාව ධර්මයාගේ තියෙන අපූර්වත්වයක් ඒ අපූර්වත්වය පෙන්නකොට ඒගොල්ලෝ පෙන්නනවා ඒ හැම වෙලාවෙම මහා මොහොතේ අහස ගිහිල්ලා බැලුවත් මේ එහෙම නැත්නම් අයුරට ගිහිල්ලා බැලුවත් ඒ ඉවුරේ රැළ බින්දින ස්වරූපය මුළු ලෝකෙම එක වගේ කෙරෙනවා එන්නේ සිවුම් වෙනවා සිවුම් වෙනදලා රළ බින්දෙනවා ඊට පස්සේ වැල්ලෙන් ගිහිලා සිදු වැල්ලෙන් ගිහිලා ඊගාට වගාවට ඇවිල්ලා නිල් පාට වෙලා ඒ යන අද්දර මොහොතේ අද්දර පුදුමාකාර විශ්වගත තත්ත්වයක් තියෙනවා ඉතින් ඒකෙන් පස්සේ ඒගොල්ලෝ වලාකුලක අද්දර පරීක්ෂා කරලා බලලා තිනවා ওই දැන් තියෙන ඩිජිටල් කැමරා වලින් වලාකුලක අද්දරත් ඒ වාගේම රළ බින්දෙන්න පොඩ්ඩක් ඉස්සලා රළ කරගෙන වගේ චක්‍ර වගේක් පේනවා ඒගොල්ලන්. පෙන්නලා දෙනවා පෙන්වන්න පුළුවන් ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ අනුව හුඟක් සියුම්ම කාලගුණය ප්‍රකාශ කරන්න දැන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා පේනවා ඒ වගේ මේ සනාතන ධර්මතාවයක් තියෙනවා. ඒක නැත්තම් කියනවා නම් න්‍යාය ධර්ම වගේක් වැඩ කරනවා. ඉතින් මේක තමයි ඒ පහරදාසුරෙන්ට කියන්නේ කොහේ ගියත් මොහොදේ ක්‍රමයෙන් ගැඹුරු වෙන අනුපුබ්බ නින්නෝ අනුපූර්ණ පොනෝ අනුපුබ්බ පබ්බහාරෝ කියලා මේ එක ඒ වගේ කාරණා අටක් පෙන්වනවා. අපි බලාපොරොත්තු වෙමු ඉස්සරහට එනකොට ඒකකට එකකට අපි මේ මොහොතට බහ ගන්නවා වගේ පහරාද සූත්‍රෙත් ගැඹුරට ගැඹුරට යන්න. ඊට පස්සේ කාරණා අට කිව්වට පස්සේ ඉතින් පහරාද අසුරේන්දර දැන් බුදුහාමුදුරත් එක්ක ටිකක් සුහද භාවයක් ඇඳුනුකමක් ඇවිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම විනය ඔබ වහන්සේගේ ශිෂ්‍ය පිරිස භික්ෂුන් වහන්සේලා අභිරමණය කරනවාද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මගේ <coughs> ශාසනයේ නැත්නම් ධර්ම විනයෙහි භික්ෂුන් වහන්සේලා අභිරමණය කරනවා කිය. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම විනයෙහි ශාසනයේ කුමන නම් වූ ආශ්චර්ය අභූත ධර්ම දැකලාද ඒ පැවිදටපත් වෙච්ච ඇත්තෝ එහෙම නැත්නම් යෙදී ගත කරන ඇත්තෝ පූර්ණ කාලීන යෙදී ගත කරන ඇත්තෝ අභිරමණය කරන්නේ. ඒකෝර සරුවචනසේ අර ක්‍රමේටම අසුරේන්ද්‍රයා බුදුහාමරණ දීපු කාරණා දිගේම ශාසනයේ තියෙන අద్භූත ධර්ම ආශ්චර්ය ධර්ම විස්තර කරනවා. එතකොට ඒක අර මහා පහරාද අසුරේන්ද්‍රයා කියපු විදිහට සියයතාපි පහරාද මහා සමුද්දෝ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පොනෝ අනුපුබ්බ පබ්බහරෝ කොහොමද මේ මේ යම් යම් හේකින් පහරාද ඒ මහා සමුද්‍රයේ ඔබ විස්තර කරපු මහා සමුද්‍රයේ අනුපුබ්බ පොන අනුපුබ්බ නින්න අනුපබ්බහාර ක්‍රමයක් තියනවාද? ඒව මේවකෝ ඉමස්මින් ධම්ම විනේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඒ වගේම තමයි මගේ ධර්ම විනේත් අනුපූර්ව ශික්ෂාවක් තියෙන අනුපූර්ව ක්‍රියාපටිපාටියක් තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන. මෙන්න මේ ශාසනයේ තියෙනා වූ අනුපූර්වත්වයේ දැකලා ඒ භික්ෂුන් වහන්සේලා නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණ පිරිස මේ ශාසනය අභිරමණය කරනවා කියනවා. ඉතින් අපිට මේ වහලයට රැස්ලා ඉන්න අපට අපි ගෞරවයෙන් සඳහන් කරන අපි ශාසනීයදී ගත කර නැත්තොයි කියලා. අපි භික්ෂු භික්ෂුණී පාසක පාසිකා කියන මේ <coughs> සිවණක් පිරිසට අයිති නැත්තෝ. ඉතින් අපි මේ පණේ පහ කියාගෙන නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝත් ඕනේ නැහැ. වස්තුවක් ධනයක් බූතලයක් ඕනෙත් නැහැ. ලාභය සත්කාරය සම්මානය සීලෝකයක් ඕනෙත් නැහැ. ඇසිස්මස්ලේ දන් දීලා හරි කමන්න මේ ශාසනය කරන්න ඕන කියලා කියන්නේ කොච්චර දුරට අපි මේ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ක්‍රියාපටිපාටිය අනුපුබ්බ කිරියාව නැත්නම් අනුපුබ්බ ප්‍රතිවදාව දැනගෙනද දැකගෙනද කියන එක හදාරනකොට අපිට අර බුදුහාමුදුරුව අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ නැත්නම් අපිට <clears throat> ව්‍යංගාර්ථයෙන් කියපු දේ අපි මේ රස විඳලා බලන්නයි හදාන්නේ. උරගාලා බලන්නයි හදන්නේ. අපි <clears throat> අපේ වැඩ පිළිවෙලේදී අපේ ජීවන ප්‍රතිපදාවේදී මේ අනුපුබ්බ ශික්ෂාවක් අනුපුබ්බ කිරියාවක් අනුපුබ්බ ප්‍රතිපදාවක් දැක දැනගෙන ඒක සාධාරණීකරණය වෙන වැඩපිළිවෙලකද ඉන්නේ එහෙම වෙලාවක ඔය කියන විදිහට අබිරමණය අපිට තියෙනවද? එහෙම නැත්නම් වැට කඩාගෙන යන්න ගියාම වගේ, එහෙම නැත්නම් ගාල කඩාන යන හරක් වගේ අතිරේක ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගිහිල්ලා අපි කොට කොට කරගෙන දිනවද කියලා. නැත්නම් හොම්බෙන් ගිහිල්ලා තියනවාද කියලා දැනගන්න එකයි අපිට මේකේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම සාසනයට නොයදිච්ච එහෙම නැත්නම් <clears throat> ගොඩේ ඉඳලා වීනන්න හදන කට්ටියත් කරන්න පුළුවන්. මේක මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන අනුපොබ්බ කිරියාව අනුපොබ්බ තික්කාව තියෙනවද කියලා. මොකද ඊටට ලොකුම ලොකු අත්දැකීමක් අයිතිවාසිකමක් තියෙනවා මේකේ ටිකක් හරි සිල් ලකපු මිනිහට. මේක ටිකක් හරි අනුපොබ්බ ක්‍රියාව කරපු එක්කනට අනුපොබ්බ ප්‍රතිපදාවේ ඉදිච්ච කෙනාට. ඒක නිසා ඒ යෙදිච්ච ප්‍රමාණයට ශික්ෂාවේ ශාසනික කිරියාවේ ශාසනික ප්‍රතිපදාවේ ඉදිච්ච කෙනාට මේක හෘදේ සාක්ෂියෙමයි අත්දැකීමෙන්ම මේ ලෙන්ගතුකමකින් ලේනෑකමකින් අත්දකින්න පුළුවන්. ඉතින් මේ අත්දකින්නට අත්දකින්නට ඇත්තටම අපි තවදුරටත් අනුපොබ්බ කිරියාව අනුපොබ්බ ශික්ෂා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා කුළු ගන්නවා ගන්නවා ඔපරාත්මක ගන්නවා කළු පිටි මැද ගන්නවා. ඒ වගේම අපිට ආපසු හැරලා බලන්න පුළුවන් අපි යම් තැනක මේක ඉක්මෙවුවා නම් මේ අනුපූර්ව ක්‍රමයේ හැම තැනකදීම අපිට වෙහසක් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි මේ ශාසනයෙන් දුක් විඳලා තියෙනවා. මෙච්චර ලස්සන දුක ගෙවම් කරන්න තියෙන එක නිසා දැන්වත් මේ සරුවචනාංශයේ පෙන්නන ධර්ම විනය ඒ පෙන්නන පෙත දිගේ, පෙන්නන ශික්ෂාව දිගේ, අනුපූර්ව ක්‍රමයේ දිගේ යන්න ගත්තොත් ඔය කියන අබිරමණය ශාසනිකේ ලබන්න පුළුවන් අබිරමණය නිවන් නොදැක්කට නිවන් දකින්න ඉස්සලම ගන්න පුළුවන්. දෙඤ්ඤන් සල්ලි වලට නෙවෙයි දැනටම ගන්න පුළුවන්. අනේ ඒකයි අපිට තියෙන මේ ආඩම්බරේ. ඒකයි අපිට තියෙන අයිතිවාසිකම. ඒකයි අපිට තියෙන නම්බුව මේ දේ පරීක්ෂා කරන්න. ඉතින් ඒ නිසා අපි මේ පරීක්ෂා කරන වෙලාවේ හොඳටම දැනගන්න ඕන අපි යම් ප්‍රමාණයකට දැනටම ශික්ෂාවේ පිළිහිట్లా තියෙනවායි කියලා. යම් ප්‍රමාණයකට සාසනික ක්‍රියාවන් වල යෙදිලා ඉන්නවා. සාසනික ප්‍රතිපදාවේ යෙදිලා ඉන්නවා කියලා. ඉතින් ඒ අනුව පළවෙනි දවසෙත් අපි ඇත්තටම මේ පහරාදක පැත්ත විතරක් නෙවෙයි සරුවචනාංශය ඉදිරිපත් කරපු අනුපබ්බ සික්ඛා අනුපබ්බ කිරියා අනුපබ්බ පටිපදා කියන එක ඉදිරිපත් කරගත්තා. ඉතින් මං හිතුවාද සරුවචනාංශය ඉදිරිපත් කරන පැත්තෙන් පමණක්ම දවසේ ධර්ම දේශනාවේ <coughs> තේමාව සකස් කරගන්න. ඒ නිසා දවසේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොතෙක් දුරට මේ ධර්ම විනය නැත්නම් මේ ශාසනය අනුපබ්බ සික්ඛා අනුපබ්බ කිරියා අනුපබ්බ පටිපදා වෙනවද අපි ඒක දැනගෙන කොච්චර ඒ අනුපූර්ව ක්‍රමයේ යෙදිලා තියෙනවද කියලා. ඉතින් ඒ අනුව බලනකොට අනුපූර්ව ශික්ෂා කියන එක අපි සාමාන්‍යයෙන් ශිල්පද ශික්ෂාපද කියන එකට තමයි අටුවාවත් අර්ථ දක්වන්නේ. ඒක නිසා මේ ශාසනයේ වැඩපිළිවෙල ගිහි දැන් මේ දාන දෙන්න ආපු කට්ටිය පැත්තෙන් බැලුවොත් එහෙම <coughs> ගිහි ප්‍රතිපදාව පෙන්වන්නේ දාන සීල භාවනා කියලායි. ඒත් සාසනයට එළඹෙන්නේ පෙළඹෙන්නේ මේ වගේ දාන කණ්ඩායමට ඇවිල්ලා බණ භාවනා කරනකොට දන් දීලා එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා ඉන්න තැනකට ගිහලා දන් දීලා ඒ සංසාරයට බැඳින තියෙන තණ්හාව දස දාන වස්තු දීලාද මිල්ලෙන් යම් ප්‍රමාණයකට මට්ටු කරගෙන කරන වැඩපිළිවෙලෙන් තමයි. නමුත් ඒක තාම බුදුහාමුදුරන්ගේ ඉදිරිපත් කිරීමකට බලනවා තාම ඇත්තටම සාසනයට බැහැගෙන නැහැ දන් දෙන කෙනා. දන් දෙන කෙනා හරියට කියනවා නම් තාම පාල බාලාංශයට කලින් මොන්ටිසෝරි පන්ති ඉන්න කෙනෙක් වගේ. තාම ඉස්කෝලේ ඉස්කෝලේ පොතේ රෙජිස්ටර් වෙලා නැහැ තාම. ඉස්කෝලේ පොතේ රෙජිස්ටර් වෙන්නේ සීලෙන් තමයි. ඒ නිසා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා තමයි සාසනය කියන්නේ. ඉතින් අර දාණය තියෙන්නේ ඒකට ලකලෑස්ති වීමක් වශයෙන්. දැන් නම් ඇත්තටම කියනවා නම් අපි පුංචි කාලේ වගේ නෙවෙයි ළමයි ඉස්කෝලේ යන්නේ බොහොමත්ම මේ ඉස්කෝලේ යන වයසේ ඉඳිසලා හුඟක් කල් ඒ මොන්ටිසෝරි පන්තිවල ඉගෙන ගන්න. ඒ ඒ වගේ එකක් තමයි මේ දාන වැඩපිළිවෙල. ඊයේ දාණයෙන් තමයි හැබැයි ඔය කොයි කෙනත් ওই සීලෙට නැකලා තියෙන්නේ. සරුවච්චන් වහන්සේත් සම්මා සම්බුද්ධත්වයට ලැබුවත් උන්වහන්සේ දාන පාරමිතාවෙන් තමයි පටන් අරගත්තේ. ඒ නිසා දාන පාරමිතා පුංචිකොල සලකන්නත් නරකයි. ඒ වගේම අපේ සම්පූර්ණ ප්‍රතිපදාව දාන පාරමිතාවෙන් කෙලවර කරන්නත් නරකයි. කෙලවර කරන්න එපා කියන එක තමයි මේකේ පණිවිඩය. ඉතින් අපි හිතමු අපි පොදුවේ මෙතන ඉන්න කවුරුත් දානය කළ යුත්තක් හොරකම් කිරීම නොකළ යුත්තක් කියලා දන්නවයි කිය. හොරකම නරක දෙයක්, දානය හොඳ දෙයක්. දැන් අපි ඔක්කොම ඡන්දේ දීලා තියෙන හොඳ පැත්තට. එතකොට දැන් දාන දීලා අනිතර දන් දෙන පිරිස ඇසුරු කරමින් දන් දෙමින් දන් දීමේ ಗುಣ කතා කරමින් ඉන්නකොට ඒ දානය මහත්ඵල මහනිසංස කරන්න නම් ඒක මම හිතන්නේ කවුරුත් වගේ දන්න දෙයක් සිල්වත් ඉඳගෙන සිල්වතුන්ට දන් දෙන්න ඕනේ. එතකොට දානයකින් කළ හැකි ප්‍රමාණ කළ හැකි කුසලය සීලේ නම ගෑවෙනකොටම අප්‍රමාණයි අපමෙයයි වෙනවා. මනින්න බැරි කිරන්න බැරි විශාල පින් කඳකට බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා කවුරුත් වගේ ඒ දානයක් දෙනකොට කොහොම හරි ශිල්පද සමාදානයක් කියනවා කරනවා. ඒ දානේ බාර ගන්න හැමදෙරු හරි මේ ඇත්තෝ සීල එක පිළිහිටවනවා. ඒ සීල එක පිළිහිටියාට පස්සේ ඒක ඔන්න සාසනයට වැටෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා තමයි ඒ දානකට දානපතියා නැත්නම් දාන දෙන කෙනා උපාසිකාව උපාසිකාව සාසනයට බැහැගන්න. එතකොට සීලයෙන් තමයි බැස ගැනීම සිදු වෙන්නේ. එතකොට මේ සීලය මේ ප්‍රතිපදාවේ මුල <clears throat> සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවේ මුල. ඉතින් ඒකදී අපි දන්නවා මූලික වශයෙන් බෞද්ධයා හෝ යහපත් මිනිසයා යහගුණ දන්න මිනිසයා පංචශීලයක පිහිටන්න. ඒකේ බුද්ධ ආගමන් නෙමෙයි තියෙන එක මානව ධර්මයක්. ඉතින් ඒක තමයි පදනම. ඉතින් ඒකේ ඉන්නකොට කෙනෙකුට පුළුවන් උපෝසතට්ට ආජීවට්ටමක සීලය සමාදන් වෙන්න පංචශීල් වෙනුවට. දැන් අපි මේ පිළිසෙට සමාදන් කළා වාගේ. එහෙම නැත්නම් උපෝසත තහංග සීල සමාදන් වෙන්න පුළුවන්. දැන් මේ භාවනා කරන පිළිස් වාගේ. ඉතින් ඒ ඒ දෙක අර පන්සිල් වලට වඩා උපෝසත ආජීවට්ටම සීලය හොඳයි. ආඩවට්ටම සීලට වඩා උපෝසත තහංග සීලය හොඳයි කියලා මේකේ තාරාතිරම් තියෙනවා. ඉතින් කෙනෙකුට තම තමන්ගේ හැකියාවල් කාල වේලාවල් හැටියට ඒ සීලෙ එnde එnde අනුපූර්වයෙන් ගැඹුරු කරන්න පුළුවන්. ඉතින් එහෙම කරගෙන යනකොට උපෝසත අටාංග සීලයේ ඉඳලා අර දා ප්‍රශ්නයක් අහලා දුන වගේ නවංග උපෝසතයට යනවා. අතරම ඒ දෙක අතර මහ ලොකු වෙනසක් නැහැ. අටාංග උපෝසතයයි නවංග උපෝසතයයි එකමයි. අර අටාංග උපෝසතයේ තියෙන හත්වෙනි ශික්ෂාපදේ දෙකට කඩලා කියන එක විතරයි වෙනස කර නච්ච ගීත වාදිත කියලා දිගට තිනක දෙකට කලකව නවංග උපෝසතය වෙනවා. ඉතින් ඊට පස්සේ දස සීලේ දස සීලයට බැස ගන්න. දස සීලේ බැස්සාම ඒකේ දෙක දෙතාවරක් තියෙනවා ගහට දස සීලේ සහ සාමනීර දස සීලේ කියලා. දෙකම එකක්. සාමනීරයා කරන්නේ මොකද්ද? ඒ වෙනකොට අර ඥාති පරිවර්තේ, වස්තු පරිවර්තේ, භෝග පරිවර්තේ අත්හැරලායි දස සීලේ රකින්නේ. ගෙව ගිහිව ඉඳගෙන දස සීල් රකින්න එක නා තාම ඥාති පරිවට්ටේ ඉඳගෙන නෑයින් අතර ඉඳගෙනමයි වැඩේ කරන්නේ. එහෙම නැත්නම් භෝග පරිවට්ටේ තම තමන්ගේ වස්තුව තියෙද්දිමයි කරන්නේ. ඉතින් ඒකෙදිත් ඒ අබිනිෂ්ක්‍මණය කරලා කරන එක හොඳයි. උපසම්පදා සාමනීර වෙන එක හොඳයි. ඊට පස්සේ සාමනීර වෙච්ච එක නම් උපසම්පදා වෙනවා. දැන් මේකේ තියෙනවා අනුපූර්ව ක්‍රමයක්. අන්නේ අනුපූර්ව ක්‍රමය සීලෙට බැහැපු නැති හොරකම් කරන කාමීත්‍යාචාරය කරන කෙනාට පංචිල් කියන්නේ මහාම මහ ලොකු දෙයක් තමයි. හැබැයි ඒක තමයි ඇත්තම. ඇත්තත් එච්චරයි. ඉස්ලාම මේ නොහික්මිච්ච තත්වෙ ඉඳලා හික්මිච්ච තත්වයට ආවනම් කලබල කරන තත්ත්වෙක ඉඳලා සීතල තත්ත්වයට ආව නම් ඒක තමයි වැදගත්ම දේ. නමුත් ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර පංචිල් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දිනු කරන එකට කියනවා සීලය අදි සීලයක් කරගැනීම කියලා. සීල ශික්ෂාව අදි සීලයක් බවට පත් කර ගන්නවා. අදි සීලය කියලා කියන්නේ පංචිලිනේ කරන නිතරම බලා ඉන්නවා කොයි වෙලාවෙද මම උපෝසත ආජීවට්ටම සීලේ වටවත් නගින්නේ. ආජීවට්ටම සීලේ කරන හිතාගෙන ඉන්නවා මම පොයටවත් අඩු ගානේ අටසිල් ගන්න ඕන කියලා. අටසිල් ගන්න එක නම් හිතනවා ඔච්චර කරන එකේ මොකද්ද දසසිල්ම ගත්තාම මොකද කියලා. ඉතින් එහෙම වෙලාවක පණ්ඩු පලාස වෙනවා නැත්නම් සාමනීර වෙනවා. එimhe මේ විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් තියෙනවා. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙලට ප්‍රායෝගිකව බැලුවොත් අපි ඊගාව සීලයට නොනගින්ද අහවල් කියලා බාධාවක් නැහැ. මොනම පේන දෙයක්වත් ඇත්තේ නමුත් අපින් දහසකුත් එකක් නිදහසට කරුණු කියනවා මේ ටිකවත් කරන්නේ බොහොම අමාරුවෙන් මේකටත් මාර බලවේග තියෙනවා මෙච්චරත් කැපකිරීම බොහොම අමාරුවෙන් කියලා ඊගාවෙක ළඟට ගිහිල්ලා දෙපර බබා ඉන්නවා ඒ දෙපර බබා ඉන්නවට තමයි මේ සංසාරයෙන් කෙවිතෙන් තලන්නේ එහෙනම් කාපා එහෙනම් විඳපා එහෙනම් කඹරපා ඒ එනේන ප්‍රස්තාවේදී සීල ශික්ෂාව අධිශීලයක් බවට පත් කරගන්න කෙනාට බාධා කරන්න ධර්මයක් එහෙම නැත්නම් ඒක මම උඹට ඒක කරන්න දෙන්නේ නැහැ මම මෙහෙම කරනවා කියලා කරන්න පුළුවන් జగතෙක් ලෝකේ නැහැ. මොකෙක්වත්ම නැහැ. එකම තියෙන තකතිරුකම විතරයි. Tamangeම මෝඩකම්ම තමයි මෙතින් දෙනකන් ආවේ Taman නම් තව එක පියවරක් ඉස්සරහට තියෙන එකම අවිද්‍යා හේතුවම තමයි තියෙන්නේ. ආ දුරින් තියෙන අවිද්‍යා හේතුව ළඟින් තියෙන තෘෂ්ණාව. ඉතින් මේක හොඳට නුවණින් සලකා බලලා මෙතෙන් දෙනකමුත් ආවේ කවුරු කරටක් දාගෙන නෙවෙයිනේ. දානෙට යනකොට නම් කරටක් දාගෙන යන කට්ටිය ඉන්නවා. සීලයට යනකොට කොහොමදත් අඩුයි. සීලයට යනකොට අඩු වෙනවා. ඒකේ ඊගාව අදි සීලයට යන්නේ නැති වෙන්න හේතුව හොයලා බැලුවොත් මට මතකයි මම අවුරුදු 8ක් ගත කරා. මේ පැවිද්ද දාන්නව කවදා හරි පැවිදි වෙනවමයි කියලා. නමුත් යආගන්න විදියක් නැහැ. ඒක නිකන් විලංගු ගැහුවා වගේ හිටන ඒ වුණාට හිතාන හිටියා දෙඤ්ඤම් වැඩේ කියලා. ඉතින් ඒ ඉන්න කාලේ හොඳ සිද්ධියක් මට මතක් වෙනවා මම මට හුඟක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු මහත් එක් ගාවට ගිහලා කිව්වා කොහොම කෙරුවක්වත් මේක නම් තීන්දුව වෙන්නේ ඔතනින් ඒ වුණාට තාම පේන තෙක් අහලක නැහැ මේ වගේ මට නිදහසක් හම්බෙන ගතියක් ඊට පස්සේ කිව්වා අන්න අද මේ ඇමරිකන් හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නිල්ලඹට ඔය ඇත්තටම ඔය යෝගාවචර රාහුල් හාමුදුරුවෝ ගිහිල්ලා හම්බ වෙන්නේ කියලා මම හාමුදුරුවෝ දැකලා තිබුණේ නැහැ අද බොහොම දැන් මේ දවස්වල ජර්මනියේ ඉන්නවා. ඒ ආම්ද්‍රෝ ඉතින් මේ බොහොම යෝග හරියටම දක්ෂයි. ඒ වගේම බුදුමාකාර අමත භාවනා කරන කරන කෙනෙක්. ඉතින් මේ ආම්ද්‍රෝ ගල් මේ ලෑලි කුටියක හිටියා. මේ මම ගියාට පස්සේ මම එයා බැලුවා නිකන් මේ ගෙට ගැරන්ටි එක ආවා වගේ. ඇවිල්ලා වාරණස මොකද ආවේ කියලා ඇහුවා. ඒකවරම ඉතින් පහරා දතුරු ඉන්ද්‍රියා වගේ ගැලීම කතා කරන්න බෑනේ. ඉතින් ඉන්ද්‍රියවල කිව්වා මම මේ ස්වාමීන් වහන්සේ හම්බෙන්න හරි ඒක තමයි මම ඇහුවේ මොකටද ආවේ කියලා ඇහුවා. ඉතින් මම ඉඳලා ඉඳලා තෙපර බාලා කිව්වා මෙහෙමයි මේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ හිවුරක් දරනවා මම නිකන් අමු ගියා. ඉතින් ඒක නිසා මේ මම මේ උපදේශයක් ගන්න ආවේ මොන උපදේශයක් ගන්න පැවිදි නම් පැවිදිනවා කිව්වා. ඒ ඔය ගහෙන් ගිදිනවා වගේ කරන්න බෑනේ. ඊට පස්සේ දැන් මම කියනවා කාරණා පැවිදි නොවෙන්න. මේ පැවිදි වෙන්න අවසර ගන්න ගිහිල්ලා මම දැන් ගියොත් ඒ කොම්පැනියත් වැටෙනවා. ඈ මම විතර දක්ෂයෙක් ඇත්තෙත් නැහැ. මේ ඉතාර හාමුදුරුවෝ නිකන් අර ගැරඩියක් දිහා බලන වගේ බලහන් ඉනකොට මට තේරෙනවා හොඳක් නම් නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ ඒගොල්ලත් කියන එපයි කියලා මේගොල්ලත් කියන එපයි කියලා අර ගහගන්න යනකොට මාවල්ලා ගනින් මාවල්ලා ගනින් කියලා කතාවක් තියෙනවා. ගහන්න යන්න එපා මේ මාවල්ලා ගනින් මාවල්ලා. ඉතින් මම ඒ කතාව දැම තිබුණේ. අර ආම්දුරෝ කිව්වා මම උඹට එකක් කියන්නම්. උඹ උතනින් අසුනොත් උඹට වැඩිය සුදුස්සේ කොතෙන්ද එනවා. උඹට ඕනම් පැවිදි වෙන්න නැත්නම් නිකන් හිටපන් කියලා. ඉතින් මම නිකන් මොකොත් නෑර කරත්තට අහුවෙච්ච කජුලෙල්ල වගේ චප්පන් වෙලා ආපහු වෙලා අර දොස්තර මහත්තයාට ගිහිල්ලා කිව්වා ඒ ආමුදුත් එක බේරන්න බෑ. ගිය ගමන්ම කියන්නේ උඹේ තියෙන කෑදරකමට උඹ ඔතන හිටියට උඹ ගියොත් ඔතෙන් උඹට වැඩි හොඳ මිනිහෙක් ඔතෙන් එනවයි කියලා කිව්වයි කියලා ඒ මහත්තයා මොකුත් කිව්වේ නෑ මට. ඉතින් මයිලකට කවුරු හරි ආවත් දැන් මම කියන්නේ ඔච්චරම තමයි. ඔයගොල්ලෝ ඔය කර ගෙවල් වල හංගන කරන බරපතල වැඩ ටික ඔයගොල්ලෝ නැත්තම් අර කියලා තියෙනවා අනේ මේ නාකිය මැරෙන්නෙත් නෑ ඇඳහක වෙන්නෙත් නෑ කියලා. ගියොත් ඔයගොල්ලෝ ගිය දාසේ ගෙදර ඉන්න මිනිස්සු කැවුම් වදිනවා. ඉන්නේ මොකටද? අපි හිතනවා අපි නැත්නම් උදේට ඉර පායන එකක් නැහැ, හැන්දෑට ඉර බහින එකක් නැහැ, දරුවෝ කන එකක් නැහැ. අපි හිතනවා අපි තමයි ලෝකේ කරවන්නේ කියලා. කෙරුමෝ කියලා හිතාන ඉන්නේ. මොන්න කෙරුමක්වත් නැහැ. අපි ගියොත් ගෙදරින් ඔයිට වැඩි හොඳට වැඩ කරනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මෙතෙන්ට එනකන් Taman මේ ගිනාව ශික්ෂාපදේ රැක්කේ කවුරුවත් කියලා නෙමෙයි. කවුරු කිව්වට මේක කරන්න බෑ. ඊගාට ඊගා පියවර තියන්නේ නැත්නම් බුදුරජාණන් කියන්නේ මට කරන්න දෙයක් නැහැ. ඉතින් නමුත් අද බණ මම එච්චර වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශික්ෂාපද සම්බන්ධයෙන්. මොකද මෙතන ඉන්න කවුරුත් වගේ එක පිළිගන්නවා. අපි මේ භාවනා වැඩමුළුවකට මුළු දිලා ඉන්න වෙලාවක් නිසා මේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවට නගිනවයි කියන එක අපි සාමාන්‍යයෙන් ගිහි ප්‍රතිපදා වෙන්නේ දාන සීල භාවනා කියලා සීලේ ඉඳලා දැන් භාවනාවට නැගීම තමයි මේ සමාධි ශික්ෂාව කියලා අදහස් කරන්නේ. ඉතින් මේක මම හිතනවා ප්‍රශ්ලා ඉන්න පිරිසට බහුසුත භාවයේ සඳහා පොඩි සාහසනික වශයෙන් තියෙන විග්‍රහය ගත්තොත් අපි සීල ශික්ෂාවේදී කරන්නේ කායික වාචසික කියන දුස්චරිත නතර කිරීම සඳහා හික්මන එකයි. සීතල වෙන එකයි. මහත්ම ගති දියුණු කරන එකයි සදාචාර සම්පන්න වෙන එකයි. තවදුරටත් කියනවා නම් දසසිල් දස අකුසල් පැත්තෙන් කියනකොට සතුම් මැරීම, හොරකම් කිරීම සහ කාමීත්‍යාචාරය කියලා අපේ අතින් විය හැකි කායික දුස්චරිත තුනක් තියෙනවා. ඒ දුස්චරිත තුන නිසා Tamanට වර්තමානයත් Tamanගේ අනාගතයත් කියලා දෙනවා. Tamanut අනුසුත් කියලා දෙනවා. මේකයි අකුසල් කියන පදේ මේ තාක්ෂණික අර්ථේ. තමනුත් අනුනුත් කෙලසෙනවා වර්තමානත් ඉස්සරහත් කෙලසෙන නිසා සතු මැරීමෙන් ඒ වැඩේ වෙනවා අනිවාර්යයෙන්ම කෙලසීමයි සතු මැරීම කියලා කියන්නේ. නමුත් ඒ මනසට වගතුවක් වෙන්නේ නැහැ. ඒක හොරකමත් ඒ වගේ කරන කරට පව මීරිය මීතේ විදින කරට වෙයි දුක් තැඩි වෙයි ගිනිසේ වගේ කවදා හරි පොලිත් එක ගෙවන්න වෙනවා. කාමීත්‍යාචාරයේ අර ලිපගිනි මොලවන තෙක් ගිය සැලියේ තමයි. ඉතින් මේක කරනකොට නම් අපි බොහොම සෙල්ලක්කාරකම් කියාගෙන මේ බොහොම උජාරුවට කෙරුවට පස්සේ කවදා හරි පශ්චාත්තාප වෙන්නොත් මේවා කායික දුස්චරිත ඊට පස්සේ එනවා වචී දුස්චරිත බොරුව කේලම හිස් වචන පරස වචන කියලා ඒවත් ඔය කටේ තුලින් නැගෙන්නේ නැතුව කිව්වට සතෙක් මරනවා හා සමාන කර්මපත සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ සමහර වෙලාවට දවසකට මේ කට නිසා කී සැරයක් අපාය යන්න වේද කියලා ඒක නිසා නිකන් ඉන්නවට කතා කරාට ඊට වැඩිය හොඳයි මේ හරක් ගාලට ගිහලා හරක් කපන එක. එච්චරම තමයි ඒ වගේම අකුසලයක් සිද්ධ වෙනවා. මේ අනවශ්‍ය දේවල් කතා කරන්න ගියාමයි ඒ වගේම ආවට ගියාට කේලම් එහාට මට ගෙනියන එකනොයි අනිත් අතන පරිශෝචන කතා කිරීමේකේ දන්නේ නැති දේවල් දන්නවයි කියන කොටයි. ඉතින් මෙවුව වලක්ක ගන්න කරන ප්‍රයත්නයක් තමයි සීල කියලා කියන්නේ. මේවට කියනවා සමාජ නීති උල්ලංඝනය කරන දේවල් කියලා නැත්නම් සමාජ නීති වීතික්‍රමණය වෙනවයි කියලා. වීතික්‍රම කියන්නේ වැටපයින්වයි කියන එකයි. මලපයින්වයි කියන එකයි. වීතික්‍රමණය නැත්නම් උල්ලංඝනය. ආනේක වෙනවනම් නිතරම උල්ලංඝනය වෙනවනම් ඒ මනස අශිෂ්ටයි, අශීලාචාරයි, මුර්ගයි මේව නැත්නම් මේ ම්ලේච්ඡයි කියන වචනේ සරුවචනට පාවිච්චි කරන්නේ. මිලක්ක කියන වචනේ පාවිච්චි කරන්නේ වැද්දට. ශිෂ්ට නැහැ. ඉතින් ඒ කට්ටිය මේ වැද්දෝ ශිෂ්ටාචාර කරන්නයි ඔය සීලේ තියෙන්නේ. ඉතින් අපිට ඒක මම හිතන්නේ එච්චර ප්‍රශ්නක් වෙයි කියලා මේ තේරුම් ගන්න මම මේ කිව්වේ මේකේ මේ සාසනික වශයෙන් තියෙන විග්‍රහය තේරුම් කරන්නයි. මෙන්න මේ වීතික්කම කෙලස් කියන උල්ලංඝනය වෙන දේවල් අපි වළක්වා ගත්තට පස්සේ අපි ඇත්තටම ශිෂ්ටාචාරය අතින් ඔසවා තැවීමක් සිදු වෙනවා. නැත්නම් ආර්යත්වයට ලංවීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කියනවනම් අර හොඳටම කටුකෝල් සහිත තැනින් ටිකක් ඔලුව උස්සනවා. අනේ ඔලුව උස්සගෙන ඉන්නකොට තේරෙනවා මේ කටුකෝල් සහිතව පව කරමින් දුස්චරිතවල යෙදෙමින් ගත කරන මිනිස්සුયો මොන જાති හම්බ කරත් මොන තරම් කෙරුවත් ඒගොල්ලෝ ඕනම වෙලාවක අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන හතර බයෙන් පෙළෙනවා. යැත්තෝ රාත්‍රී අන්ධකාරය එනකොට බයයි මේ තමන්ට තමන් දෙස් දී ගන්නවා කරන හරියක් කරලා තියෙන අපරාධ නිසා නිකම්ම නිකන් හිතට බය චකිත එන්න පටන් ගන්නවා රාත්‍රී වෙනකොට. නැත්නම් වයසට යනකොට. නැත්නම් ලෙඩ වෙනකොට. ඒකට කියනවා අත්තානුවාද බය කියලා. ඊට පස්සේ තියෙනවා පරානුවාද බය කියලා මිනිස්සු බනිනවා රට්ටු බනිනවා මේක හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා. ඉතින් එතකොට මේ මනුස්සයා කොච්චර උසස් නිලතල දඩුවත් මිනිස්සු අතපල්ලේ දානවා. අතපල්ලේ වැටෙනවා. ඒ මොකද හේතුව තරන් නොවන කැත වැඩ කරන නිසා. සිල්පද කඩන නිසා. එහෙම නැත්නම් දණ්ඩ බය කියලා එකක් තියෙනවා කවදා හරි නීතියට අහු වෙනවා. නීතියට අහු වෙලා ඉරේ විලංගුව වැටිලා පොලිසියට යන්න වෙලා කරදර වෙනවා. මේ තුනම නැති වුණත් අවසානයේ දුක්ගති බය කියලා එකක් තියෙනවා කවදා හරි මැරුණට පස්සේ ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගෙනයි අපායට ඇදගෙන වැටෙන්නේ කිසිම જાතිකින් බේරන්න බෑ. දැන් කලින් කියපු අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය නම් අල්ලස් දීලා බේරන්න පුළුවන්. කියක් හරි කාටරි ගෙවලා නැත්නම් අත්තානුවාද බය එන කට්ටිය කරන්නේ හොඳට බොනෝ. නැත්නම් සූදු කෙලිනෝ. මොනවා හරි කරලා හිත මායම් කරගෙන තියාගෙන ඉන්නවා. ඒ මොකද ඒ නැත්නම් හිතට එන්නේ අරකමයි. පරණුවාද බය නැති වෙන්න දැන් පත්‍රයකට ගාණක් ගෙවෙන එක විතරයි දෙන්නේ නැත්නම් ටෙලිවිෂන් ලයින් එකට ගාණක් දීපු ගමන් ඒක සූද්ධ කරලා දෙනවා ඒගොල්ලෝ. දණ්ඩ බයත් බේරන්න පුළුවන්. සම්තිං එකක් දුන්නාට පස්සේ ඕනේ නීතියක් එහා පැත්ත මෙහා පැත්ත දාගන්න. නමුත් දුක්ගති බය වළක්වන්න බෑ. මේක තමයි අද තියෙන ලෝකේ තියෙන අසහනය කියන වචනේ පාවිච්චි. එහෙම නැත්නම් මානසික ආතතිය කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. ඉතින් මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ තියෙනවා මානසික ආතතිය නැතිකරන්න. එහෙම නැත්නම් මේ විශාල කට්ටිය මේ හැදෙන ජනතාවගේ තරුණ අසහන නැතිකරන සම්මන්ත්‍රණ තියෙනවා. ඒ කියන මූල් වහන්සලා එක එකටවත් බයලජ්ජාවක් නැහැ. ඉතින් උන්දලාට පුළුවන් ද සීලයක් කතා කරන්න. ඊට වඩා හුඟක් වෙනස් එකක් බුදුහාමුදුරුවෝ කියන්නේ සමාජයේ බයලජ්ජාව නැති කරන කාටවත් බෑ උඹ උඹ වැඩක් බලාගනින්න. ඔබ උඹේ සීලේ බලාගනි. උඹට තේරෙනවනම් පන්සිල් තැන කියලා පන්සිල් රකපන්. නැත්නම් අට සිල් දස සිල් බෑන්. ඒතකොට ඉබේම අර බය නැති වෙනවා. ඒ බය නැතිවීම කැපී වෙන ප්‍රධානම චරිතය තමයි අඟුලිමාල චරිතය. අඟුලිමාල කියලා කියන්නේ පිටිපස්සෙන් ගිහිල්ලා 1000ක් කපපු ප්‍රභාකරන් මුල්ලේ. ලේ පිට කපපු මිනිහෙක්. ඒ වගේම බුදුහමරෝ කපන්න ගියා. අම්මා කපන්න ගියා. ඒ තරමට මොනම මායිමක්වත් නැති මිනිහා. නමුත් අන්තිමට බුදුජානනාංශ ළඟ පැවිදි වුණාට පස්සේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර ප්‍රථමයා බවට පත් වුණා. මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර ප්‍රථමයි තරම්ම එච්චර ශක්තියක් ගත්ත මීට පස්සේ කුරා කුඹේටත් මං හානි කරන්නේ නැහැ කියලා ඒ නිසා විශාල පරාසයක මනුස්ස හිතේ දුක දකපු මිනිහෙ තමයි අඟුලිමාල කියලා කියන්නේ. අන්තිමට ප්‍රසූත කරන්න මවක් ප්‍රසව වේදනාව විඳිනකොට ඒකවත් දරා ඉන්න බැරුව ආවේනික දුක දානින්න බැරුව බුදුහාමර ගාවට ගිහිල්ලා කිව්වා ස්වාමීන් අපි පැවිදි වෙලා මහානදම් පුරණ මිනිස්සු එතකොට මේ ප්‍රසව වේදනාවෙන් විලිරුදා විඳින මවකගේ වේදනාව දකිනකොට අපි වගේ ඉනු කුමක් කළ හැකිද කියලා. එතකොට බුදුරජාණන්සි කියනවා එහෙනම් අඟුලිමාල කවදාකවත් මං සත්‍යක් මරලා නැහැ කියන මේ සත්‍යක්‍රියා බලයෙන් දරු ගැබ ගැබ්මල පහ වේවා කියලා අදිස්ථාන කරන්න කියලා. ඉතින් කියනවා කොහොමද ස්වාමීන් වහන්සේ මම කියන්නේ කවදාකවත් සතෙක් මරලා නැහැ කියලා මම දැක දැක දන දන ගණන් කළ 990ක් කපලා තිනවා. ගණන් නොකර කරපු අන්තිමයි. ඉතින් ඒ හිතේදී මම කොහොමද මේමැනි අදිස්ථානයක් මෙවැනි සත්‍යක්‍රියාවක් කරන්න කියලා. ඊට පස්සේ නම් බුදුහාමර කියනවා එහෙනම් අඟුලිමාල පොඩ්ඩක් ඔක පදේ මාරු කරන්න. මම ආර්ය භූමියේ ජාතක වුණාට පස්සේ කවදාකවත් සතෙක් මරපු නැති අදිෂ්ඨානෙන් නැත්තම් ඒ සත්‍යක්‍රියා බලයෙන් ගැබ්මල පහ වේවා කියනකොට එයාට කල්පනා වුණා මම බුදුන් දැකපු දවසේ ඉඳලා පහුවෙන්දා ඉඳලා කවදාකවත්ම සතෙක් මරලා නැහැ. අච්චර මරෝ මනුස්සයා මෙච්චර නොමරන දණ්ඩ ආවට පස්සේ ඒ අදිෂ්ඨාන ශක්තියෙන් තමයි ඔය අඟුලිමාල පිරිත කියලා තියෙන්නේ. ඊට පස්සේ අදත් දරුගබ පහ වෙන්නේ නැති ගැබ්මල පහ වෙන්නේ නැති මාවකට අඟුලිමාල පිරිතෙන් පිරිත් කියලා දනවා. ඒ තරම්ම සීලයෙන් කැපී පෙනෙන වෙනසක් ඇති කරපු කෙනෙක් තමයි අඟුලිමාල. ඉතින් ඒක යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන කරගත්තොත් මේ ශාසනයේ අඟුලිමාල කියලා අතපල්ලේ වැටිල්ලක් නැහැ. මහේ ශාක්‍ය මහරහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඕනම කෙනෙක් මොන තරම් පව් කළා තිබුණත් මොන තරම් අම්මා මරලා තාත්තා මරලා බුදුන්ගේ ලේ හොල්ලලා රාතන් මෙහෙණින්නාසලා දූෂණය කරලා සංඝ බේදය කරලා නැත්තම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. ඒ තරමෙටම ගැම්මක් කරන් දෙනවා බුදුහාමුදුරුවෝ සිල්පද කැඩුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි සිල්පදයක් රකින්නකොට අපි මේ බුදුහාමුදුරන්ගේ තේද තේරුම් අරගන්න ඕනේ. නමුත් තේරෙනවා මෙහි නිපිටකට හොඳටම තේරෙනවා ඇති ඔය ආකාරයෙන් අපි සීලය අදිස්ථාන කරන හිටියත් අපේ හිතට රාගයක් ඇති වෙච්ච වෙලාවේදී කිරිබිම්මල් නැටි කඩලා යනවා වාගේ සිල්පද කඩලා යනවා. අපිට ද්වේෂයක් ආපු වෙලාවට තරම් නොවන අකුසල සිද්ධ වෙනවා. අපිට මෝහයක් ආව වෙලාවට අපිට මේකේ වග විභාගයක් නැතු වෙනවා. ඒක නිසා තේරෙනවා ශිල්පදේ රකපමිනියට තේරෙනවා මේවා කිසිම විදිහකට නොකැඩෙයි කියලා අදිෂ්ඨානයක් ගන්න සාහතිකයක් දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ශිල්පදයක් රකගෙන එකක් තමන්ට තරම් නොවන විදිහට නොකැඩී ආරක්ෂා කරන්න නම් සීලයට බෑ සීලය ආරක්ෂා කරන්න ඒකට සමාධි ආරක්ෂාව අවශ්‍යයි. එහෙම නැත්නම් කය වචන දෙක හික්මවීමෙන් පමණක් ඉදිරියට කය වචන දෙකෙන් පෞසිද්ධ වෙන්නේ නැහැ දුෂ්ක මේ දුෂ්චර්ත වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන මාරු ඊට යටින් තියෙන හිත මේචල් කළ යුතුය. යට තියෙන ඒ ප්‍රභවය යට තියෙන උල්පත හදන්න නැතුව කවදාකවත් සීලය ගැන වග වෙන්න බෑ. ඒක නිසායි බුදුහාමුදුරුවෝ කියන්නේ යම් කිසි කෙනෙකුට සීලයක ඉඳලා සිල්වතෙකුට දන් දෙන්න ඕනේ නම් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා යාදෙන සීලයක් එහෙම නැත්නම් මම කියලා කරන මට්ටමන සීලයක් ගන්න නම් අඩිය සමාධි ශික්ෂාව තියෙනවා. ඒ සමාධි ශික්ෂාවදී කරන්නේ වීතික්‍රම කෙලෙස් නෙමෙයි පරිඋත් ทาน කියලා කෙලෙස් જાතියක් පළවෙනි වතාවට අපි මුණ දෙන්න පටන් ගන්නවා. මේ පරිඋත් ทาน කෙලෙස් වලට නීවරණ කියලයි පොතේ සඳහන් කළා. ඒක ඉතින් ඉලක්කම් වශයෙන්ම පෙන්නනවා සමාධි භාවනාවට ගිය කෙනාට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා. ඒ කියන්නේ කාම ආසාව. කාම ආසාව කිව්වහම මේ මෛතුන සේවනයේ විතරක් නෙවෙයි රූප බැලීමට තිය ආසාව, විවිධාකාර රූප වර්ණ සටහන් දැකීමට තිය ආසාව, එවැගේම ශබ්ද ඇසීමට තිය ආසාව, එවැගේම විවිධ ගඳ සුවඳ විඳීමට තිය ආසාව, ඒ වගේම රසමස වලින් දිව පිනවන්න තියෙන ආශාව, විවිධ යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇඳ ඉතිලි ආදී සුඛපභෝගී දේවල් වල පහස ලැබීමට තිය ආශාව සහ හිතට එන එක එක එක එක ප්‍රියමනාප අදහස් ක්‍රියාත්මක කිරීමේ ආශාව. ඉතින් ඇත්තටම කාම ලෝකය කියන්නේ ගිහි ලෝකය කියලා කියන්නේ පෘථග්ජන ලෝකය කියලා කියන්නේ ඕක තමයි. ඉතින් ඒක බුදුහාමර එක තනි වචනෙන් කියන්නේ ඔකට කියනවා කාම ලෝකය කියලා කියනවා. ඒ කාම ලෝකයට අපි බැඳලා තියෙන ධර්මතාවයට කියනවා කාම ආශාව කියලා. එහෙම නැත්නම් කාම ඡන්දය කියලා කියනවා. මෙන්න මේ කාම ඡන්දේ තියෙන තාක්කල් මිනිස්යාගේ තිරසනාගේ කිසිම වෙනසක් නැහැ. කාම ඡන්දය මුල් කරගෙන කාම ඡන්දේ පටන් ගන්න කාම ඡන්දේ ඉවර වෙන ජීවිතයක් නම් ওই දෙකේ මොනම වෙනසක්වත් නැහැ. අපිටත් පුළුවන් ඕනම වෙලාවක තිරසනෙක් වෙන්න කාමච්ඡන්දෙට නැත්නම් රූප සද්ද ගන්ධ රස વિશે හැසිරෙනකොට. හැබැයි අපිට තියෙන විශාල පිංකමක් අවශ්‍ය නම් අවශ්‍ය නම් සීල සමාධි ශික්ෂාවට ගිහිල්ලා ඒ තිරසනුන්ගෙන් උසස් වෙන මේ සමාධි ශික්ෂාව කියන ධර්මයේ විනයේ යෙදිලා කාමච්ඡන්දාදී නීවරණ කපලා ඒ වෙනුවට විතක්ක ਵਿਚාර පීචසුක එකක් ගත ආදී පළවෙනි ධානය හෝ පළවෙනි සමත ධානය හෝ එහෙම නැත්නම් විපස්සනා සමාධියකට යන්න පුළුවන්කම. දැන් මේ පෙළ ගැහිලා භාවනා කරන අය ඉන්නේ ඒකටයි මේ මුළු දීලා වැඩ කරන්නේ. දන් දෙන අය මං හිතන්නේ ඒකෙන් හිතානේ නිස්සන්න වලට ආවයි කියලා නෑ කියන්නත් බෑ. ඉතින් නිස්සන්න වලනේ භාවනා මධ්‍යස්ථාන නිසා බලාපොරොත්තු වෙන්නත් ඇති. නමුත් ඒගොල්ලෝ නම් බුරියෙන් පල්ලෙහාට සලක ගන්න කට්ටිය. බුරියෙන් ඉහළට සලක ගන්න කට්ටිය තමයි භාවනා කරන කට්ටිය කියලා කියන්නේ. බුරියෙන් පල්ලයට කියලා කියන්නේ දාන දීලා දානෙම ලැබේවා ලබනාත්මිත් කියලා ප්‍රාර්ථනා කට්ටියට. භාවනා කරන කට්ටිය දන්නවා ඒක විතරක් හරියන්නේ නැහැ උඩ කැලලට සලකන්න ඕන කියලා ආනාපාන සතිය වගේ සක්මන් භාවනා වගේ භාවනාවෙන් මේ සමාධිය ඇති කරන එක. එතකොට අර වීතික්‍රම කෙලෙස් ගෙවම් කරලා නැත්නම් වීතික්‍රම කෙලෙස් යම් ප්‍රමාණයකට ආණ්ඩු මට්ටම් කරගෙන මෙච්චල් කරගෙන අම්බාම් කරගත්ත කෙනා යම් විදියකට මේ මේ අනුසය කෙලස් පිළිබඳව දැනගෙන මේ අභ්‍යාසයට ගියේ නැත්තම් ඉතින් අර සීලෙට දෙයියන්ගේ බීර තමයි. ඒක කොයි වෙලාවෙ කැඩලා යනවද දන්නේ. ඉතින් ඒ නිසා දැනගෙන අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා විදියට යම් ප්‍රමාණයකට මට සිල් දකින්න පුළුවන් නම් මේක පොඩි පිනක් නෙවෙයි. නිසා මවන්නේකුත් භාවනා නොකරනවා නම් ඉතින් ශාසනය කාටද බාර වෙන්නේ? ඒක තමන් තමන්ට කල්පනා වෙන්නේ නැත්නම් ඉතින් ඒත්තෝ මේ තේරවාදයේ තියෙන මූලික ධර්ම පැත්තක තියෙදී පූජා විදි වලට වෙන වෙන ආරක්ෂක දේවල් වලට ගස්කල් අදහණ්ඩයි විකාර වැඩ වලට යනවා. ඉතින් මේ ඉල්ලුම සැපේම අනු අද ලංකාවේ පැවිද්දොත් ඒකටම සැදී පැහැදීගෙන ඉන්නවා වැඩි පිරිසක් ඉන්න ක්‍රමයට වාසියතට හොයියා කියාගෙන ශාසනය ගෙනියන. නමුත් මේ වගේ තැන්වල අපි උත්සාහ කරන්න හදන්නේ වැඩි ජනතාව කොහෙ ගියත් මේ සීලය පදනම් කරගන්න මේ සමාධි ශික්ෂාවට යනවා. ඒතකොට සීල ශික්ෂාවෙන් ඉඳලා මේ භාවනාවට සමාධි ශික්ෂාට යනකොට අනිවාර්යයෙන්ම මේ පිටිසට දැනගත යුතු වටහාගත යුතු කොටසක් තමයි මේ සතිය නැත්තම් අප්‍රමාදී කියන එක. මම කියන්නේ නෑ සීලයට සතිය ඕනේ නෑයි කියලා. සීලයට අප්‍රමාදය ඕනේ නෑයි කියලා ඇත්තටම ඒකටත් අප්‍රමාදී අවශ්‍යයි. නමුත් අද ලංකාවේ තියෙන ක්‍රමයේ හැටියට ඒක මේ බයට හෝ අර අත්තානුවාද බය ආදී බය නැති කිරීමේ අදහසින් හරි කරන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් සීලක ඉඳලා සමාධියට යනවා නම් සමතික හෝ විපස්සනාවක ඒ ඇත්තන්ට විශේෂ අර්ථකතනයක් නිර්වචනයක් දෙන්න වෙනවා. මේ වැඩේ සාර්ථක වෙන්න මේ සතිය, මේ අප්‍රමාදය මිතෙන්දි සුවිශේෂ වෙන බව. නමුත් ඇත්තටම මෙතනදී අප්‍රමාද කියන වචනට ඇදී සතිය කියන වචනේ තමයි ගොඩක් කැපිපෙන්ලා ඉදිරියට එන්නේ. මොකද අප්‍රමා අප්‍රමාදය නම් සීලයටත් ඕනේ, සමාධියටත් ඕනේ, ප්‍රඥාවටත් ඕනේ. මෙන්න මේ අප්‍රමාදය සීලයට, සමාධියට, ප්‍රඥාවට ඕන වෙන හැටි දක්වන්න බුරුමේ භාෂාවෙන් බුරුම කට්ටිය බොහොම ලස්සන මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරනවා. ඒක හිත් වදින්න. ඒගොල්ල කියනවා අප්‍රමාදී කියන පමා වෙන්නේ නැහැ කියන එකනේ. වෙලාවට වැඩ කරනවා කියන එකයි. අප්‍රමාදයට අනිත් පැත්ත ධර්ම ප්‍රමාදී. ප්‍රමාදී කියලා කියන්නේ වැඩක් කරන්න ගියාම තෙපර බානවා, චරිචුරු ගන්නවා, වැඩේ වෙලාවට කෙරෙන්නේ නැහැ. ඒක පමාදී කියනවා අප්‍රමය නිසා අපි අප්‍රමාදීව කරන්න බලාපොරොත්තු වෙන්නේ කල යුතු යුතුයකම් ටික. ඔය බුරුමේ කට්ටිය කියනවා නැත්නම් බුරුම අර්ථකතනේ කල යුතු කිරි දේවල් කරන්න අප්‍රමාදයට වඩා හොඳ ඥානවන්තය අප්‍රමාදය කරන්නේ නොකල යුතු නොපනත්කම් නොකරන්නයි. මේක අපි අහලා නැති බණක්. වැදගත්ම දේ තමයි අප්‍රමාදීව කල යුතු දේ කරන එක නෙවෙයි වැදගත්ම දේ. ඒකට අපි දැනටවත් යෙදිලා මං හිතනවා වැහෙන්නේ. අපේ අතින් හුලම් බහින තැන තමයි අපිට තේරෙන්නේ නැත්නම් තමයි අපි නොකල යුතු නොපනත්කම් නොකිරීමට අප්‍රමාදී ගතියක් නැහැ. ඒක නිසා අපි අර අලින් එන කඩුළු බඳිනවා වහනවා. නමුත් මේ කූඹියනේ වහන්න හදනවා අලින් එන කඩුළු තියෙති. ඒක නිසා හුඟ දෙනකොට මතක නැති වෙනවා මේ ਸਰුවඥ දේශනාවේ ඉස්සල්ලාම තියෙන සබ්බපාපස්සා කරණම් කියන එක. ඊගාවටයි කුසලස උපසම්පදා වෙලා තියෙන්නේ. දැන් මේ පසුගිය අවුරුදු 10 ඇතුළත ඕක අනිත් පැත්ත හැරිලා. දැන් කුසලස උපසම්පදා ඉස්සරහට ඇවිල්ලා සබ්බපාපස්සා කරණම් මුළු ගැන්නිලා. දැන් මේ සීලක ඉඳලා සමාධියට යනකොට ඕනෝක පැටලුම් ඇරලා බේරලා දෙන්න ඕනේ. සමාධියේදී කරන්නේ කායික දුස්චරිත නොපලත්කම් හිතේ සලකලා නොකර සිටීමට අදිෂ්ඨාන කරනවා. ඒ වගේම හිතේ පැන නගින නීවරණ ධර්ම අපේ හිතේ අපේ හිතේ තියෙන කෙලස් බව දැනගෙන ඒව නොය නොපැමිණීමට උත්සාහ කරනවා. හිතට කෙලස් නොයීමට උත්සාහ කරනවා. අපි ඒක තියෙද්දි ලස්සනට ඇඳගෙන සාදු කිය කියා පෙරහැරේ සුදු කොටි අරගෙන ගියාට අපි දන්නවනම් ඇතුලේ තියෙන්නේ කෙලස් කියලා. අර බාහිර පිංකම හොඳයි. නමුත් ඇතුලේ කෙලස් තියෙනකන් සරුවචනංශය සඳහන් කරලා තියෙනවා ඇතුලේ කුණු වෙච්ච මස් පුරෝපු එහෙම නැත්නම් අසුචි පුරෝපු කලයක් පිටින් පින්තාරු කරනවා වගේ කියන. කොච්චර පින්තාරු කරත් මේක ගඳ ගන්නවා. ඒක නිසා භාවනාවට යන කෙනා ඇත්තට මේ අර්ථකථනය ගොඩාක් ගැලපෙන විපස්සනා භාවනාවට නොකල යුතු නොපනත්කම් නැත්නම් අකුසල් දුෂ්චරිත නොකිරීමට වග බලා ගන්නවා නම් ඒ කෙනාට එදා ඉඳලා ඒ ඒ අදිෂ්ඨානය නිවැරදි කරගත්ත දවසේ ඉඳලා සෑහෙන ඔය අසහන දුරු වීමක් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දැඩි මානසික ආතතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් දුරු වෙන්න පටන් අර ගන්නවා තේරුම් අර ගන්නවා අපිට ශික්ෂාවකින් තොරව අපේ රුචිපන අරුචිකන් දිගේ දුවන්න පටන් අරගත්තොත් අපි දැන නොදැන අන්තිම පුදුමාකාර අකුසල් වගේක් කරගන්නවා. ඒ නිසා අපි ඒකට හොඳට ටෝච් එකක් ගහලා බලනවා වගේ හොඳට සත්‍ය යොදලා බැලුවොත් අප්‍රමාදී යොදලා බැලුවොත් ඒ නොකල යුතු නොපනත්කම් නැති කිරීමට කිසිම කෙනෙකුට අපිට උදව් කරන්න බෑ. තමන්මයි කරන්න ඕනේ. Tamanට කව කෙනෙකුව නැති කරන්නත් බෑ. ඒ නිසා සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ගැන කතා කරනකොට නූපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්නා ප්‍රධානය ප්‍රධාන වීර්ය ਸਰවතන ඉස්සරහින් තියෙනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්දං චන්දං චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති ඒකට අඩු ගානේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ මගේ හිතේ තියෙන මේ කෙලෙස් නැති කරගන්න ඕනේ කියලා කුසල ඡන්දය. ඡන්දං ජනේති. අතර ඊටත් කලින් සද්ධාව තියෙන. කොහොමද කුසල ඡන්දය තමයි වැඩිට බහින්නේ. ඊට පස්සේ වායමති මේකට වෑයමක් කරලා බලන්න ඕනේ. අඩු ගන්න එක දවසකට එක විනාඩි 10ක් විතර වාඩි වෙලා එක තැනක හිත තියාගෙන ඉන්න පුළුවන්ද? එක තැනක කය තියාගෙන ඉන්න පුළුවන්ද? අඩු ගන්න ටිකක් කතා නොකර ඉන්න පුළුවන්ද කියලා මේ හිත කය වචන තුන යමක් නොකර සිටීමේ හැකියාව දඟලන්නේ නැතුව එක තැනක ඉන්නේ සීන හැකියාව. ආන්න එක බලන්න ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි පුදුමාකාර විදිහේ කැඹිරිල්ලක් අඹරන්නේ. මොනම තාලකින්වත් නිස්සද්ද වෙන්න බෑ. මොනම තාලකින්වත් එක විදිහට ඉන්න බෑ. මොන විදිහකින්වත් හික ඒක අරමුණක තියන්න බෑ. අනේ එතෙන්දි තේරෙනවා අපි අතර කාටද මේ දාසකම් කරන්න කියලා. කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා තේරෙන පටන් ගන්නවා. ඒ නිසා ඉස්සල්ලාම අපි ගන්න ප්‍රයත්නය තමයි නූපන් අකුසල් නූපද වීම පිණිස ගන්න ප්‍රයත්නය. චන්දං ජනිත වාය පොඩි වෑයමක් කරලා බලනවා. චන්දං ජනිත වායමති විරියං ආරභති. එතකොට තමයි තේරෙන්නේ අපි ඇත්තටම කොඳු වැට නැති සත්තු జాතියක්. අපිට කෙලින් හිත ගන්නම බෑ. මොකද ඒ තරමටම කෙලෙස් වලින් වටනවා. එදාට හිතෙනවා චන්දඤ්ඤ වායමති විරියං ආරති මේකට වීරියක් කරලා නිකන් ආවට ගියාට උත්සාහ කරලා බෑ වීරියක් කරලා බලන්න ඕන කියලා මේක පෞද්ගලිකව රහසිගතව කරන වැඩක්. මට පුළුවන් ද එක තැනක විනාඩි 5ක් ඉන්න. මට පුළුවන් ද දවසේ මෙච්චර වෙලාවක් කතා නොකර ඉන්න. මට පුළුවන් ද හිත මේ කාර්මුණක ධානින්ද කියලා රහසින් උත්සාහ කළ බැලුවොත් වායමති විරියන් ආදී එතෙන්දී දත හපා ගන්න වෙනවා. කිහිල්ලෙන් දාඩිය එනකන් කාගෙන විරියන් ආරබති චිත්තම් පක් ගන්නාති. හිත දැඩි කරලා අල්ලන්න වෙනවා. මේක මේ වේගෙන් යන වාහනයක් එක සැරේ බ්‍රේක් ගන්නවා. ඊට පස්සේ තමයි පදන් වීර්යෙන්න පටන් අරගන්නේ ඔය සරුවචනාංශේ සාරා සංකේත කල්පලක්ෂය පේනුම් පොරලා ඔක්කොමත් කරලා බොමඩ මුලදි ගිහිලා කිව්වේ ලේ වියලේවා මස් වියලේවා නහර ඇට හැම බවනක් ඉතුරු වෙන්නේ ඉතුරු වේවා මම මේ ගත්ත වීර්ය අත තියන්න නැතුව බිම තියන්න නැතුව නැගිටින්නයි කියලා. මොකද ඒ තාකල් උත්සාහ කරා පුද්ගලිකව රහසිගතව බෑ. එදා තමයි ප්‍රකාශ කරලා මරණ කණක් කොටනවා කියලා බයින්නේ දාර තමයි. එදාට තමයි අපි තේරුම් අරගන්නේ මේ අපිත් එක්ක බුදියා ගන්න අපිත් එක්ක නැගිටින අපිත් එක්ක කන බොන හිත කොච්චර කෙලෙස් වලට ආසද කියලා. ඉතින් මේව කතා කරන උගව දෙනෙක් ඒවට කැමති නෑ. මොකද හේතුව මේ ඊට වැඩිය කොච්චර හොඳ ජාතක කතාවක් කතා කරගෙන ඉන්න එක, කොච්චර හොඳ වෙසක් ඇවිල්ලා කියලා තොරණක් බල බල ඉන්න එක, කොච්චර හොඳ අරක දෙ මේ දේ කරන එක කියලා. මොකද ඇතුළත බැලුවොත් හොඳක් නෑ. Taman gediya ඇතුළ හැරලා බැලුවොත් එක් එක්ගේම අල්ලකවත් කිල්ලෝටයක් නැත්තේ නෑ එකම කිල්ලෝටයක්වත් උහුණු නැතුව නෑ බුදුරජාණන් වහන්සේ හරියටම ඔකට තට්ටු කරලා කියනවා සමාධි ශික්ෂාවට ගිය දවසේ කායික වාචසික කෙලෙස් අඩු කරාට ඇතුළට බලලා සතුට වෙන කිසිම මිනිසෙක් ලෝකේ නෑ ඒ තරම්ම මේක ඇතුලේ තියෙන්නේ අර කුණු මස් හැලිය තමයි. අසුචි හැලිය තමයි. එහෙම නැත්නම් හත් අවුරුද්දක් පල් වෙච්ච අසුචි වලක් වගේ. කක්කුසිවලක් කියලා කියන්නේ. බුදුහාමුදුරු කියන කාදාකත් මේක බොන වතුර ලිඳක් පාටපත් කරන්න බෑ කියලා. ඉතින් මේක දකින්න බැරි නිසායි කට්ටිය ඔය බාහිරේට නැමිලා අනුන්ගේ වගදුව කතා කර කර අනුන්ගේ දේවල් බල බලා ඉන්න එක සමාධියට වැඩිය බොහෝම ලේසි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ වැඩිපදා තේරෙනවා නම් ලුණු මිරිස් කන මොලයක් ආවට පස්සේ මේරුවාට පස්සේ හිතනවා මේ ඔක්කොම කර කර ඉඳලා අපිට බැරි නම් මේ ඇතුලේ තියෙන මේ කුණු බොක්ක එහෙම නැත්නම් මේ කුණු වල, එහෙම නැත්නම් මේ අසුචි වල දක ගන්නවත් අපිට කෝ පෞරුෂත්වයක්. අපිට කෝ සාක්‍ය සිංහ ගතියක්, කෝ අපිට සාක්‍ය දීතා ගතියක් කියලා මේක දැකලා මේක බලන්න පුළුවන්කමක් තියෙන මනුස්සයා තමයි මේ තනක වාඩි වෙලා මේ කෙලස් දිහා බලන්න යන්නේ. ඊට පස්සේ තමයි උපන් කෙලස් දුරු කිරීමට වීර්යයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. අනුප්පන්නානං අකුසලානං ධර්මානං නූපන්න අකුසල් නොයිපති වීමට ඊටස උපන්න අකුසල් දුරු කිරීමට ආදි ක්‍රමයට තමයි මේ කියන්නේ. ඒක නිසා ඉස්සල්ලාම බුදුචානන්සේ පෙන්වන්නේ පවු නොකිරීම තමයි සාසනික පිළිවෙතේ සීල සමාධි ප්‍රඥා පිළිවෙතේ ඉස්සරහින් තියෙන පින් කිරීම නෙවෙයි. ඉතින් මේක කියනකොට මට බයක් තියෙනවා මේ පිළිතේට දාන්නේ නොදී අතාරිද කියලා. ඒක වැඩි ගණන් ගන්න එපා ආනිගෙන අපේක දෙන්න. ඒ පින කරගන්න. නමුත් ඊට පස්සේ ඇවිල්ලා ටිකක් භාවනා කරලා අර ඉතුරු ටිකක් පොඩ්ඩක් සුද්ධ කරගන්නයි තියෙන මේ කට්ටිය මම දන්නේ ඉඳ මම හිතන්නේ දාන්නට නොදී ආරින එකක් නැහැ. දන්න පිරිසක් ඉඳා. ඉතින් ඒක නිසා මේ විදිහට හරි ගස ගන්න නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා බුදුහාමරෝ මේ පෙන්ලා තියෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරට බහින ක්‍රමේ තේරුම් ගන්න ඕන. අද දවල් ප්‍රශ්නේ අහලා තිබුණා මේ පංච නීවරණ පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරන්න කියලා. ඉතින් මට හිතුණා මේ වෙලාවේදී ඒ පරිඋත් ทาน කෙලස් ගැන කතා කරන නිසා අනිත් එක මේ අනුපුබ්බ කිරියාවට ඒක හරිය ලස්සන මේ සිටියමක් හඳලා වෙන්නවා. භාවනා කරන අය සමාධිය ගැන කතා කරනකොට සමත විපස්සනා කොයි එකේදී හරි සිද්ධ වෙනවා ඒ අත්තන්ට විවිධාකාර අරමුණු දිගේ හිත දුවන ගතිය කියන එක තමයි කාමච්ඡන්දේ කියන්නේ ඇත් දෙක වහපු ගමන් හිත සද්ද දිගේ දුවනවා, හිතවිලි දිගේ දුවනවා, වේදනා දිගේ දුවනවා, ආනාපානෙ බලන්න යනකොට පිම්බි මහැකිලින් බලනවා, නැත්තම් හුලං වදිනේ වදයනවා. හිත නිකන් මේ පිස්සු රිලෙවෙකුටයි බුදුහාමුදුර සම කරලා තියෙන්නේ. ඒකට පේනවා මෙයා ඇද්දක අරගෙන ඉන්නකොටත් වැඩි අමාරුයි ඇද්දක වහනකොට උපමාවකට කියන්නේ අටුවාචාරින් වහන්සේලා කැලේ හිට කුළුමී හරකෙක් ගම්මැද්දට ගෙනල්ලා ගැට ගැහුවට පස්සේ පුදුමාකාර කුළු ගතිපාන. කැලේ ඉනකොට බොහොම ජයට ඉන්නවා. බල්ලලියෙකුටත් ඒක වෙනවා. බල්ලලිය ශිෂ්ටාචාර සමාර ගෙනාපු ගමන් විලංගු කඩාගෙන දුවන්නේ. අන්න ඒ වගේ තමයි අපි ඇස් දෙක වහගෙන කයත් හොල්ලන්නේ නැතුව මොකද මේකේ වෙන්නේ කියලා බලන්න ගියාට පස්සේ ওই සර්පයෝ ඊට පයින්. කුළුමී හරකා කුළු ගති පානවා. වල්ලලියා වල් ගති පානවා. ඉතින් අන්න ඒ නිසා අපි ඉස්සලාම් බලා හිටියොත් ඔන්න ඔය වල් ගති වලට තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. අපිට දැන් මේ කාමච්ඡන්දය ඒකාග්‍රතාවය කියන චෛතසිකයෙන් යටපත් කරන්න වෙනවා. ඒකාග්‍රතාවය කියලානේ එක අරමුණකට හිත පැවැත්වීම. 17 දුවමින් තිබුණ මේ නන්නත්තර වෙනවයි කියන කියන වචන කියන මේ හිත එකම අරමුණක චිත්තක්ෂණ දෙකක් තුනක් එක දිගට පවත්වන එක කියනවා කාමච්ඡ මේ ඒකාග්‍රතාවය කියලා. ඒ නිසා අපිට කාමච්ඡන්දය කියන නීවරණ ධර්මය පරිඋත් ทาน ධර්මය ඒක මේ ඒකාග්‍රතාවය කියන ධානාංගයෙන් යටපත් කරන්න. ඊට පස්සේ ව්‍යාපාදේ කියලා එකක් තියෙනවා. ව්‍යාපාදේ කියලා කියන්නේ අනු වනසන වනස් හිතවිල්ල. නැත්තම් මේ තියෙන දෙයකට තියෙන අකමැත්ත. ඉඳගෙන ඉන්නකොට මේ ඇඟ රත් වෙනවා. එහෙම නැත්තම් මේ සද්දෝලට තරහ යනවා. කැතකින් මිසක් එනකොට තරහ යනවා. එහෙම නැත්තම් වේදනාවක් එනකොට මේක ඇදලා එළියට දාන තරම තරහ යනවා හිතිලි වෙන තරහ යනවා ඉතින් මේක ව්‍යාපාදයක් වැඩ කරනවා මෙන්න මේ ව්‍යාපාදයේ කවදා හරි ප්‍රීති චෛතසිකයෙන් පිනායන චෛතසිකයෙන් අනිත් පැත්ත හරවන්න වෙනවා කිපෙන ගතිය ප්‍රීතිය මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා මෙදෙල්ලමක් නෙවෙයි මම නමුත් මේ මූල ධර්ම වශයෙන් කියනකොට ඊට පස්සේ නිදිමත ගතිය කියලා එකක් තියෙනවා තීන මිද්දේ කියලා මේ ඇඟ වැක්කිරෙනවා අරමුණේ ඉන්න බෑ ගොරවනවා දන්ත ධාතු ප්‍රදර්ශනය කරනවා নানা ප්‍රදේවල් එනවා තීන මිද්‍යාවට පස්සේ ඒක විතක්ක චෛතසිකයෙන් කඩන්න වෙනවා විතක්කය කියලා කියන්නේ නැවත නැවත අරමුණ මෙනෙහි කරන ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට නින්දට වැටෙන්න බෑ ඒ නිසා විතක්ක චෛතසිකයෙන් ඒ තීන මිද්‍ය කඩන්න වෙනවා මොකද තීන මිද්‍ය අයින් කරන්න වෙනවා විතක්කෙන් ඊට පස්සේ තියෙනවා උද්දච්ච කුක්කුච්චේ ඇවිස්සිච්ච හිත ඒ අවිසිතේ සුඛ චෛතසිකයෙන් සංසු කරන්න වෙනවා. සුඛය කියලා කියන්නේ ලද අරමුණ රස විඳීම. ආනාපාන ගැන කියනකොට බුදුහාමතුරු පැහැදිලිවම කතා කරනවා ආනාපාන සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච කියලා. හරියටම ආනාපානෙ හිත තැම්පත් වෙලා ආනාපානෙ දිගේම මූණට මූණ දාලා යනවනම් ඒක හරි සාන්තයි, හනි ප්‍රණීතයි. අසේචන කෝච පිටි මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ සුකෝච විහාරති තාම සුඛයක් බවටපත් වෙනවා වචනෙන් කියනවනම් ආස්වාසේ ආස්වාදයක් වෙනවා ඉතින් එතෙන් ඥානදී සෑහෙන වැඩ කොටසක් තියෙනවා නමුත් මම මේ හුදු ගැළපීම සඳහා කියනවා ඒ අවිස්සන හිත සැක මේ අවිස්සන හිත අතීතය ගැන පශ්චාත්තාප වෙන අනාගත සැලසුම් හදන හිත අරමුණ රසයෙන් සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා ඊට පස්සේ දෙගිඩියාව විචිකිච්ඡාව විචිකිච්ඡාව ਵਿਚාරය කියන චෛසිකෙන් අයින් කරන්න. ਵਿਚාරය කියලා කියන අරමුණ හොඳට මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි ආශ්වාසයෙන් ප්‍රශ්වාස වෙනස ඇති මෙහෙමයි කියලා අරමුණ රස බලන ගතියක් තියෙනවා. අරමුණ එහෙම නියමකන වෙලා අරමුණ රස බලන ගතිය ආවොත් මේක කරලා භාවනා කරලා නිවන් දකින්න පුළුවන්ද මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයම දන්නෙත් නැහැ කියලා ගුරුවරයා හරියට දන්නේ නැහැ කියලා සැකවලට එන්නේ ඉඩක් නැහැ. සැක නොඑන්න නම් සුඛචෛසිකේ වැඩ කරන්නේ. නෑ ਵਿਚාරය කියන චෛතසික වැඩ කරන්නේ. ඒ නිසා අපි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියනා වූ පුරුද්දට ගලන මේ නීවර ධර්ම පහ කොයි වෙලාවක හරි අරමුණක හිත පැවැත්වීමෙන් අරමුණට හිත නැංවීම නම් වූ විචක්ක චෛතසිකයත් ඒ අරමුණ හොඳට අතගාලා පිටිමදින්නා වූ රස බලන්නා වූ විචාර චෛතසිකයත් ඒ වගේම අරමුණේම හිත පැවැත්වීමෙන් ඇති වෙන ප්‍රීතිචෛතසිකයත් ඒ ප්‍රීතියේ ඉන්නකොට ආනාපානෙ තියෙන සුඛයත් එතකොට වෙන ඒකාග්‍රතාවයත් ආපුවාම අපි කියනවා සමතේදී නම් පළවෙනි ධ්‍යානෙට ගියයි කියලා නැත්නම් උපචාර සමාධියට ආවයි කියලා. විපස්සනා සමාධිය නම් අපි කියනවා දැන් අරමුණට මූණට මූණ දාලා වැඩි වේලාවක් ඉන්න පුළුවන් තත්ත්වයට ආවයි කියලා. මෙන්න මෙතෙන්ට යනකොට අර නීවර ධර්ම පහ අහගොරෝසු සිල්පත කඩන තරමට අපිව නාස්ති කරන්න පුළුවන් තරම් නොවන අකුසල් කරවන්න පුළුවන් නීවරණ වෙනුවට හිතේ චෛසික ධර්ම පහක් එන්න පටන් ගන්නවා විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකග්ගතා කියලා. ඒ ධර්ම පහ තියෙනකන් හිත දැපෙන දැමෙනවා. හිත නිකන් ඉහිරි වට ගන්න පුළුවන්. හිත මෝහණයටපත් කරන්න පුළුවන්. ඔපරේෂන් කරන්න ඉස්සලා ලෙඩා හිරි වට ගන්නවා වගේ. එහෙම නැත්නම් නිද්දාව මෝහන නිද්දාවටපත් කරා වගේ නතු කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙන්න මේ ශක්තිය තියෙන එකම සතා මනුස්සයා විතරයි ලෝකේ. කිසිම තිරසෙනෙකුට කිසිම ওই අසු පහරාද අසුරේන්ද්‍රයාට වගේ අසුරනිකායට යක්ෂයින්ට බොහෝම අමාරුයි කරන්න. යක්ෂයෝ තින්නව හැබැයි ඔය කවුද මේ සලං කුමාර වගේ යක්ෂයෝ මේ ජීවිතයේ බිම්බිසාර රජුරෝ ඉඳලා මැරුණට පස්සේ යක්ෂ මේ ආත්මයක් ලබන්නේ. මේ ඇත්තට තියෙනවා. මොකද හේතුව මෙහෙන් ගෙනිච්ච හින්දා. නමුත් අසුරෙක්, යක්ෂයෙක්, එහෙම නැත්නම් තිරිසනෙක්, නිරිසතෙක්, නාගයෙකුට කවදාකවත් එතන ඉඳගෙන නම් කරන්න බෑ. මොකද මේ මේ මේ පරිසරයේ මේ මනුස්ස ආත්ම භාව වගේ මේ මංගල ලකුණු නැහැ. ඒ නිසා මේක කරන්න පුළුවන්කම තිබෙන නිසා මේක කෙරුවොත් අපි ඉස්ලාම් වතාවට ජීවිතේ නිර්ාමිෂ සුඛ කියලා විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ බුද්ධ විඳිනවා. ඒ බුද්ධිගේ බුද්ධි වෙනකොට අපි සාමාන්‍ය කියනවා ධ්‍යානයක් ලැබුණා නැත්නම් උපචාර සමාධියට ආවේ නැත්නම් විපස්සනාවේදී අරමුණට මුණ මුණ දාලා තියාගෙන හිටියයි කියලා. ඉතින් මෙන්න මේක පදනම් කරගෙන සරුවචන් ආංශයේ පෙන්නනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඒ කියන්නේ නීවරණ පහ දුරු කිරීම සඳහා අපි සේවේ යොදවපු මේ විතක්ක ਵਿਚාර පීතිසුඛ එකග්ගතා කියන එව්වගෙන් මේ විතක්ක ਵਿਚාර කියන දෙක හරි ගොරෝසුයි ඡණ්ඩයි පරුසයි නීවරණ වලට පක්ෂයි. ඒ නිසාම ඒ දෙන්නට පුළුවන් නීවරණ දපණය කර දමා ගන්න. නමුත් නීවරණ නැති වෙනකොට ඒ දෙන්න නීවරණ වල කරන කැත වැඩේ කරන්න පටන් ගන්නවා. ඒ නිසා විතක්ක ਵਿਚාර පීචසුක එකක් ගතසහිත පළවෙනි ධ්‍යානයේ නැත්තම් භාවනාවේදී නම් මේ විපස්සනා භාවයේදී නම් සම්මසන ඥානෙ ගත්තට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙක ඕනකට වැඩි උඩපණින්න හදලා කාමච්ඡන්දය ආය ඇතිකරන්න ඉඩ තියෙනවා හිතට. කාමච්ඡන්දේ කෙරුවා වගේ ඇවිසිලි කරනවා. එතකොට මේ යෝගාවචරය සිද්ධ වෙනවා අදිෂ්ඨාන කරන්න මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධානය මට ලැබෙනවා නම් හොඳයි කියනවා. මොකද අර විතක්ක ਵਿਚාර දෙක නීවරණ තියෙනකොට නීවරණ යටපත් කරන ඡන්දි වශයෙන් පාවිච්චි කරාට පෞද්ගලික හමුදාවක් විදිහට පාවිච්චි කරාට නීවරණ නැති වෙනකොට මේ දෙන ඡන්දිකම් කරනවා. ඒකට ඒ දෙන්න අයින් කරුවේ නැත්තම් කවදාකවත් යාර දෙවෙනි ධ්‍යානට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි ධ්‍යානට යන්න උදව් කරපු මේ අත්‍යුත්තම උදව් කරපු මේ දෙන්න බෙල්ල කඩලා දාන්න වෙනවා. දැන් මේ නැත්තම් දෙවෙනි ධ්‍යානට යන්න බෑ. ඉතින් මේක පිළිබඳව හොඳ විග්‍රහයක් අපි ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නිවනේ නිවීම දේශනාවේදී පෙන්ලා දෙනවා මේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ වටිපදා කියන එකට ඒකල පෙන්ලා දෙනවා මේ අර්ථකතනේ අටුවාචාර්යන් වහන්සේලා දෙන්නේ සමත ධානයේදී පළවෙනි ධානයේ ඉඳලා දෙවෙනි ධානයට අනේක කියලා. නමුත් උන්වහන්සේත් පෙන්ලා දීලා තියෙනවා බුරුමේ පඬිස්සන්සෙත් පෙන්ලා දීලා තියෙනවා විපස්සනා කරනකොට යෝගාවචරයට එනව තැනක් දැන් අරමුණ වම දකුණ මේ ආස්වාස් ප්‍රස්වාස වශයෙන් පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන ගිහිල්ලා අරමුණ යම් ප්‍රමාණයට සීමුණාට පස්සේ මෙනෙහි කිරීම කරදරයක් වෙන තැනක් එනවා මෙනෙහි කිරීම ඇතිවෙච්ච සමාධිය කඩන තැනකට එනවා. අන්න එතෙන්දී මෙනෙහි කිරීම හලන්න දන්නේ නැත්නම් එයාට ඉස්සරහට යන්න හම්බ වෙන්නේ. මේක කමඨාන් සුද්ධ කිරීමේදී හරියටම බොහෝම සැලකිල්ලෙන් බලලා ගුරුරයා විසින් පෙන්වා දිය යුත්තක්. පෙන්වා දෙන එක වුණත් තේරෙන්නේ ශිෂ්‍යයාට මේ අනුභව කිරියාව අනුභව සික්කාව අනුභව ප්‍රතිපදාව දන්න කෙනාට විතරයි. මේක තව ඩිංගිත්තක් විස්තර කරලා කිව්වොත් අපි මුලදී එහෙම නැත්නම් මම මේ කතා කරන්නේ විපස්සනා භාවනාවකට බරවයි. මුලදී අපිට ආස්වාද ප්‍රසවාසයේ යහද කරගන්න, ලං කරගන්න, මුණට මුණ දාලා තියාගන්න. එහෙම නැත්නම් අපිට පිම්බි මහැකිලිම කරන කෙනෙක් කියලා ඒක ඉස්සරහට මුලිච්ච කරගන්න අපි නිතරම ඇතුල් වෙනවා පිට වෙනවා ගන්නවා හෙලනවා ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කිරීම නම විතක්කය ඌමනාවේ යොදනවා. පිම්බීම හැකිලිම කරන එක නම් පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා අරමුණට හිත මෙහෙවීම නම් විතක්කයත් පිම්බීමෙන් හැකිලෙ වෙන් වෙන්නේ කොහොමද කියන ਵਿਚාරයත් හරියට ක්‍රියාවත් කරනවා. ඒක ඒක ආධුනිකයන් නිතරම පාවිච්චි කරන උපකරණ දෙකක්. මේ කරගෙන කරන ගිහිල්ලා පිම්බීම හැකිලිමේ හෝ ආනාපාන හිත හිටියට පස්සේ ඉස්සලා ඉස්සලා නම් ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරලා ලකුණු හොඳට පේනවා ආස්වාසේ සීතල නම් ප්‍රස්වාසේ උණුසුමයි. එමාට ආස්වාසේ දිගයි ප්‍රස්වාසේ කොටයි. නැත්නම් ආස්වාසේ වම් නාස්පුඩේ වදිනවා දකුණු නාස්පුඩේ ප්‍රස්වාසේ වන්න මේ විවිධාකාර වෙනස්කම් පේන්න පටන් නමුත් පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. මේ මේ ඒ සෙල්ලම තමයි අවුරුදු 20 30 40 පහුගිය දවස්වල භෞතික විද්‍යාවට සිද්ධ වුණේ. භෞතික විද්‍යාඥයන් හොයන හොයන යනකොට සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙනවා. ඒ මොකද්ද? ඔය දේවල් අතර වෙනස්කම් හොයවා තමයි භෞතික විද්‍යාව දියුණු වුනේ. නමුත් අන්තිම කුඩාංශයට යනකොට සියල්ල අතින් සමකපකුත් තියෙනවා. සියල්ලම හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලින්. නමුත් අරක හයිඩ්‍රජන් මේක හීලියම් මේක තඹ මේක පිත්තල කියලා ගුණ වුණාට පස්සේ නම් වනම් දෙනවා. ඒවට වෙනම විශිෂ්ට ගුරුත්ව තියෙනවා වෙනම ඝනත්ව තියෙනවා වෙනම වර්ණ තියෙනවා විවිධ ගණන් තියෙනවා. ඔක්කොම හැදිලා තියෙන එකම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන. ඒ වගේ තමයි ආස්වාස් ප්‍රසවාස දෙක මුලින් මුලින් ලොකු වෙනස්කම් තිබිලා මේ ආස්වාස මේ ප්‍රසවාස ඒක සීතලයි මේ කුණුසුමයි කියලා දිගින් දිගට බල බල යනකොට ওই දෙන්න අතර තියෙන සම ලකුණු පේන්න පටන් ගන්නවා. ආස්වාසෙත් ඇතු යන නැති යන සුළුයි ප්‍රස්වාසෙත් ඇතු නැති යන සුළුයි ඇති නැති යන සුළු ගතිය නිසා ආස්වාසය දිහා බලනකොට දුක හිතෙනවා කම්මැලි හිතෙනවා එපා වෙනවා නීරස වෙනවා තුච්ච ගතියක් පහළ වෙනවා ඇතිව නැති වෙන ගතිය නිසා ප්‍රසවාසය දිහා බලනකොට දිගින් දිගට බලනකොට නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකාකාර ගතිය එනවා. මේ නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකාකාර ගතිය තියෙන්නේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගන්නා පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරමින් දැන් පොදු ලක්ෂණ පහළ වෙන බව. මේක යෝගාවචරය දන්නේ නැති වෙනකොට යෝගාවචරය හිතන්නේ මට නිින්ද ගියයි කියලා. එහෙනම් දැන් ගැස්සිලා නැගිටිනකොටයි දන්නේ හිත පිටපයින් ගතියක් එනවා. කරාරින ගතියක් එනවා. ලූටල වැටෙන ගතියක් එනවා. ඒ ලූටල වැටෙන ගතියේ එනකොට තාමත් කියනවා පුළුවන් නම් මේ මෙනෙහි කිරීම කරන්නයි කියලා. අපි හිතමු මාරු කරගෙන දැන් මෙනෙහි කරමින් දැන් ආනාපානේ සියුම් වෙලා තියෙද්දිත් අත නෑර කරන නින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව සැක කරන්නේ නැතුව ගියයි කියලා ගිහිල්ල වල හොඳ සියුම් ආනාපානේ බලාන ඉන්නකොට පුරුදු තාලෙට ගොරෝසුව මෙනෙහි කරන්න පටන් අරගත්තොත් මෙනෙහි කිරීම නිසාම සමාධිය බාධා වෙනවා. මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. එතකොට ගුරුවරයා කියලා දෙනවා දැන් මෙනෙහි කිරීම පුළුවන් තරම් අඩු කරලා සමහර වෙලාවට ප්‍රයෝගශීලීව කියනවා දැන් ආස්වාස ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න එපා. ඒ දෙක සමාන සියුම් වේගන යනවනම් දැනෙනවා දැනෙනවා කියලා විතරක් දෙකටම පොදු තනි ලකුණෙන් මෙනෙහි කරන්න කියලා. නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න කියලා. හැබැයි ඒකත් එක දිගට අඹාගෙන යන්න මෙනෙහි කරන්න එපයි කියනවා වරින් වර ඉන්නවා ඉන්නවා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. එතකොට ඇති වෙන්න ඉඩ තියෙනවා අතරමැදදී හිතයි අරමුණයි දැන් මුණට මුණ දාලා තියෙන සමාධිය වැඩෙන. ඒ නිසා සමාධිය වැඩිවීමට නම් යම් තැනකදී විතක්ක ਵਿਚාර හලන්න වෙනවා. එහෙම නෙවෙයි හැලෙනකොට හැලෙන්න දෙන්න වෙනවා. මේක බොහෝම ගැඹුරින් සියුම්මට මේ අනුපුබ්බ සික්කාව අනුපුබ්බ ප්‍රතිපදාව අනුපුබ්බ ක්‍රියාව පෙන්වනවා. ඉතින් මෙතනදිත් ඒක හලන්න නැතුව දිගින් දිගටම දිගින් දිගටම මෙනෙහි කරන්න ගත්තොත් සමාධියේ තැම්පත් වෙන ගතියට තලසුණා ගතියට සෑහෙන බාධාවල් සිද්ධ වෙනවා. මේක උගාක් වෙලාට වෙන්නේ උගත් මිනිස්සුන්ට. කියන්නේ දැනුමක් තියෙන ඥාන ශක්තියක් තියෙන විමසුන් නුවණ පුරුදු කරපු යත්තන්ට මෙතෙන්ට ගියාට පස්සේ ඒ කරාරි නෑ කරාරි නෝ නෙවෙයි. ඒ විතක්ක ਵਿਚාර දෙක හැලෙන්න දෙන හැටි තේරෙන්නේ නෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හරකෙක් කරත්තේ බැඳගත්තට පස්සේ ඒක ඉතින් කරත්ත බැඳගන්න කුර ගහන්න නාස්ලන් දිවිදන්න ආපු සතෙක් නෙමෙයි වල් සතෙක්නේ අපි ඒක පුරුදු කරගත්තට පස්සේ කරත්ත යදින්න නම් ඒකට නාස්ලන දාන්න ඕනේ කුර ගහන්න ඕනේ විය ගහට පුරුදු කරන්න ඕනේ කෙවිතක් තියෙන්න ඕනේ අඳුර පාන්න ඕනේ ගහ ගහ පිටිපස්සෙන් එලවන්න ඕනේ ඊට පස්සේ තමයි ඌ දැන ගන්නවා දැන් ඉතින් මට කරගන්න දෙයක් නැහැ. ඉතින් පිටිපස්සේ කෙවිත තියෙනවා. ඇද්ද නැත්තම් කුටි කන්න වෙනවා කියලා ඌ දැන් කී කරුව අදිනවා නම් ඒ තීතිත් ගහන්න ගියොත් එන්නේ හරකට තේරෙන්නේ නැතු යනවා මමද හරක පිටිපස්සෙන් එකද හරක කියලා. අන්න ওই වැඩේ වෙනවා යෝගාවචරයට. ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඇඳ හැරයක් විතරක් පාලා කෙවිත පැත්තක තියන්න විසි කරන්නත් එපා. කෙවිත පැත්තක තියන්න හිකරු නොවුනොත් ගහන්න. හැබැයි ඇඳ හැරේ තියෙන්න. ආන්නේ වගේ යෝගාවචරය මේ විතක්කේ හැලෙන තැන හරියට දැනගෙන ඒ හැලෙන දෙය කියලා මතක තියන්න හලන දෙයක් නෙවෙයි අන්න එතනදී හොඳී සාංශුද්ධෙන් අසියෝ හුස්ම දැකලා බලාගෙන යනකොට කොච්චර වෙනසක් බලන්න ගියත් ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනසක් නැහැ. මේ කියන්නේ විචාර බුද්ධියට ඉඩක් නැහැ. ඇඟිලි ගහන තැනක් නැහැ. ආන්න එතනදී පවුරු ගන්න නැතුව විතක්ක ਵਿਚාර දිගේ ඇවිල්ලා අවශ්‍ය තැනදී විතක්ක ਵਿਚාර දෙක හලලා ඊට පස්සේ භාවනාවට භාවනාව විසින් කරගෙන යන්න කරා මේ ඉඩ දෙනවයි කියන එක. මේක කොහොමනම් අපි වචනෙට දාන්නද? මෙතෙන්දී මේක කරන්න ඕන කියලා කොහොම කියලා දෙන්න. ඒක මම දෙන නිදර්ශනය තමයි අපි කන්දක් නගිනකොට වාහනයක ඩ්‍රයිවිං කරගෙන යනකොට කොතනදී සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එක තර්ඩ් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඕනද කියලා මොන පොතකවත් ලියන්න බෑනේ. කොතනදී ෆස්ට් සෙකන්ඩ් එකේ ඉඳලා ෆස්ට් එකට දාන්න ඕනද කියලා මොන පොතකවත් ලියන්න බෑනේ ඩ්‍රයිවර් දැනගන්න එපා ඉන්න සෙනගේ හැටියටයි කන්දේ හැටියටයි දැන් මේක ඉග්නිෂන් ගහනවා නම් බරගීරයකට දාගන්න නැත්තම් මොකද කරන්නේ ඔක පොතේ හෑන්ඩ් බුක් එකේ ලියන්න පුළුවන්ද අහවල් තැනදී දාපන් කියලා ආන් මේ වගේ තමයි මේ අනුභව ශික්ෂාව අනුභව ක්‍රියාව අනුභව ප්‍රතිපදා නැත්තම් සාසනය අභිරමණයක් නන්නේ මේ මිනිසයා නිකන් කුරුසෙට තියලා එන ගැහුවා වගේ භාවනා කරන්න කරන්න වෙහෙසටපත් වෙන නිසා යම් තැනකදී විශේෂයෙන්ම කියනවා සම්මසන ඥානවල ඉඳලා සම්මසනේ ඉඳලා තරුණ උද්‍යප්පේ ඥානට යනකොට මේ විතක්ක ਵਿਚාර හැලෙනක හොඳට දැනගෙන. හැලෙන්න ඉඩ ඇරියානම් ඒ යෝගාචරයාගේ එසේ මෙසේ ඥානයක් තිබිලා බෑ හරියට නියම තැන බලලා ඒ මෙනෙහි කිරීම නතර කරන්න. හැබැයි අනිත් දවසේ පටන් ගන්නකොට ආයෙත් මෙනෙහි කිරීමෙන්ම පටන් ගන්න ඕනේ. නමුත් මෙනෙහි කිරීම නැතුව වහන හොඳට යනකොට මෙනෙහි නොකර ඉන්නත් ඔක බලා ගන්න ඕනේ. පළවෙනි දවසේ මේකට යන්න විනාඩි 35 40ක් යන්න ඉඩ තියෙනවා. හිත කීකරු කරගෙන මෙනේ කරලා නතර කරන්න යන දැනගෙන ඒ දැනගත්තොත් මම කියන විනාඩි 45න් හරි කමක් නැහැ කියලා. නමුත් භාවනාව නිතර නිතර ඉදරනවා පහුවෙන්දා විනාඩි 20කින් මේක වෙන්න ඉඩ තියෙනවා. ගමවෙන් දවසේ විනාඩි 5කින් වෙන්න ඉඩ තියෙනවා. සමහරවල්ලාට විනාඩි 3කින් වෙන්න ඉඩ තියෙනවා. සමහරට හුස්ම රැලි දෙක තුනෙන් මේක වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වෙනකොට හරියට ඒ විතක්ක ਵਿਚාර දෙක හලන්න බැරි නම් අර කරත් අදිද්දිත් ගොනාට ගහන කරත්තකාරෙක් වාගේ වෙනවා. ඉතින් මෙතෙන්දී අනුපොබ්බ සික්කාව ඔය දෙවෙනි ධ්‍යානෙලත් පළවෙනි ධ්‍යානෙලත් දෙවෙනි ධ්‍යානට යන එක නෙමෙයි විපස්සනාදිත් හරියට මේ තලින් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙක නැති වුණාට පස්සේ හරියට මේ වැඩේ කරුවොත් ප්‍රීතිය එන්න පටන් ගන්නවා. උපස්සනක් ප්‍රීති කියලා තියෙන විදිහ කුද්ධිකා ප්‍රීති, කනිකා ප්‍රීති, උබ්බේකා ප්‍රීති ආදි වශයෙන් ප්‍රීතියෙන් පටන් අරගත්තාම දැන් යෝගාවචරයා උදම්මනන්න පටන් අර ගන්නවා. දැන් නම් මොකද්ද මට ඕන තරම් භාවනා කරන්න පුළුවන් කියලා ඒ ප්‍රීතිය මතින් ආය විතක්ක එන්න ඉඩ තියෙනවා. ආය කල්පනාට වැටෙන්නේ. ඒ නිසා මේ විතක්ක ප්‍රීතිය එනකොට දැනගන්න ඕන ප්‍රීතිය ආවේ විතක්ක ਵਿਚාර නැති අල්ලපනල්ලේ තමයි. නමුත් මේ ප්‍රීතිය අභිරමණය කරන්න එපා. ඒක මේ తాවකාලික ආපු දෙයක්. එතකොට මෙනෙහි කරන්න ඕනේ නැත්තම් දැනගන්න ඕනේ මෙනෙහි නොකර දැනගන්න මේක තමයි ප්‍රීතිය කියලා කියන්නේ. පිනා යන ගතිය. ඒවට අභිරමණය කෙරුවොත් එතනත් හිර වෙනවා. ඒක එතෙන්ද ගානට ආටෝස් එකේ හැලුවේ නැත්තම් සුඛේ කවදාකවත් මතුවෙන්නේ. කොටින්ම ප්‍රීතිචෛසිකේ අභිරමණය කරන්න ගියොත් ආයේ විතක්ක ਵਿਚාරත් පහළ වෙනවා. නීවරණත් පහළ වෙලා හැලෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී විතක්ක ਵਿਚාර හලන්න ඕනේ. මෙතනදී ප්‍රීතිය හලන්න ඕනේ. මෙතනදී සුඛය හලනවනේ හැලෙනවයි කියලා හරියට කියනවනම් ඔය Saturn 5 වගේ රොකට් එකක් හඳට යනකොට පළවෙනි හැතැම්ම 6 දී රොකට් එකේ මූලික 90ක් තෙල් පිච්චිලා වැටෙනවා. ඒක මහමුදට වැටෙන්නේ. ඊට පස්සේ තමයි කක්ෂගත වෙලා ගෝවාකල කක්ෂයෙන් හඳ දිහාට යනකොට අන්තිම ඉහළට යන ෂටල් එක විතරයි යන්නේ. ඒ දේවල් එතන එතන හැලුවේ නැතුව කවදාකවත් මේ ගමන නැහැ. එම් බුදුරජාන් වහන්සේ කියන්නේ පටන් ගන්නකොට අනුපූර්ව ක්‍රමයෙන් ගියාට ඒ ඒ වෙලාවදීව හැලෙනවා ඒක හැටි අන්නේ වෙලාවදී යෝගාචර හොඳට බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඉස්සල වරද්දගෙන හරියට දැනගත්තේ නැත්නම් ඒ එකතන කරකවෙන්න පටන් ගන්නවා මෙත් ඇහි වෙන්න පටන් ගන්නවා භාවනාව කුරුවල් වෙන්න පටන් ගන්නවා ඒතකොට භාවනා කරුවට ඇඹුලමයි රස දැනෙන්නේ කවදාකවත් මිහිරියාවක් එන්නේ නැහැ ඒකට සාසනයේ අභිරමණයක් නැහැ දැන් මෙතන පහරා දහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ භික්ෂුන් වහන්සේලාත් මේ ධර්ම විනය අභිරමණය කරනවාද කියලා. බුදුහාම කියනවා ඔව්. ඒ සංස මොනවද දැකලාද මේ මගේ මගේ ගෝලියෝ මේ අනුපොබ්බ සික්කාව දන්න කට්ටිය අභිරමණය කරනවා. අනුපොබ්බ ක්‍රියාව දන්න කට්ටිය අභිරමණය කරනවා. අනුපොබ්බ ප්‍රතිපදා දන්න කට්ටිය අභිරමණය කරනවා. අනික් කට්ටිය ගොඩ පීනන්න දඟලන කට්ටිය වගේ එකම මූල ධර්මයක් කරන්න ඒකම කැරකිලා ඒ කලයිතු දේ නියම වේලාවට කරන්න දන්නේ නැතිකම නිසා වෙහෙසටපත් වෙනවා. මේ නිසා අන්තිමට ඒ යෝගාවචරයයි චතුත් අධ්‍යානට යන්න වගේ විපස්සනා ඥානවලත් ක්‍රමයෙන් ගත කරලා චතුත් අධ්‍යාන සමාධියකට හා සමාන වූ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත වූ සංකාරෝපේක්ෂා ඥානයට ගියාම බොහෝ දුරට ඒ විපස්සනා ඥාන પરම්පරාවත් සමත ධ්‍යාන પરම්පරාවෙත් අතර යම් යම් සමාන්තර ගති වර්ගයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ පොතේ වෙනම පරිච්ඡේදයක් ලියලා තියෙනවා විපස්සනා ධ්‍යාන කියලා. අන්න ඒකදී තමන් ප්‍රයෝජනෙ සඳහා පාවිච්චි කරපු විතක්ක ਵਿਚාර උන්ට වැඩ අරගෙන අවශ්‍ය වෙලාදී එක හලන එක හුඟව දෙනෙක් හිතනවා ಗುಣමකුකමක් කියලා. මේ ශාසනයේ තියෙන අර මෙතෙක් උදව් කරපු දෙයට අනුකම්පා විරහිතකමක් කිය. මම ඒ කට්ටියට කියනවා අර පල්ලෙහා දානශාලාවේ තියෙන අර ඇඳලා තියෙන චිත්‍ර පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙනවා උඩට ගියාට පස්සේ ඉනිමකට පයින් ගහලා තියෙන චිත්‍රයක් ඇඳලා තියෙනවා. කවුරුත් ගිහලා බලන්න පල්ලෙහා පස් දෙනා කඳ උඩට නැගලා උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගැහුවේ නැත්නම් ඒගොල්ලෝ ආයේ ඉනිමක දිගේ බහිනවා පල්ලෙහාට. පයින් ගහපු නිසා උඩට ගිහිල්ලා වැඩේ කරගත්තා. ඒක නිසා භාවනා කරන ජීවිතය දිහා බලනකොට අපිත් එක්ක හිටපු අම්මලා තාත්තලාට නංගිලාට මල්ලිලාට වස්තු භෝග වලට ටිකලාක ටටා කියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකකොට කියනවා ඒ කට්ටිය කියනවා අම්මෝ මෙච්චර එකට හිටියා එයා විතරක් තනියම නිවන් දකින්න හදනවා එයා පෞද්ගලිකව නිවන් දකින්න හදනවා කියලා චෝදනා කරනවා. ඉතින් මේ අනුභව ක්‍රියාව දන්නේ නැත්නම් අපි නැමතත් අධි කුසලයේ තියේදී ලාමක කුසලයට බැඳෙනවා. ඒක නිසා හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගත්ත මනුස්සයාට ඒ කියන්නේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන පිරිසට භාවනා කරනකොට හොඳට වඩා හොඳ දේවල් අනන්තවත් හම්බ වෙනවා. අන්නේ වඩා හොඳ හම්බ වෙන වෙලාවදී හොඳ විසි කරගන්න දන්නේ නැත්නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ මොකද්ද වඩා හොඳ තියේදී හොඳේ ගැලී ගන්න එකයි. එයාට මේ අනුභව දික්කාව තේරෙන්නේ නැහැ. අනුභව ක්‍රියාව තේරෙන්නේ නැහැ. අනුභව ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. අගින් ති නරකයක් මම හොඳනේ කරන්නේ කියලා. නමුත් එයා දන්නේ නැහැ මේ පාරිසරික විද්‍යාව උගන්වනවා ආවස්තික වටිනාකම කියලා. නැත්නම් උපයෝගීතාවය කියලා වචන දෙයක් හම්බ වෙනවා. මේ වඩා හොඳ අවස්ථාව තියෙද්දි හොඳයි බැඳෙන එක බුදු ජානක පාවිච්චි කරන්නේ අර්ථය කියන වචනේ. දසමාර සේනාවේ කාමාතේ පටසා පටමා සේනා ဒုတိ ය අර්ථි උච්චති කියලා තියෙනවා. මේ මෙවැනි සමාජයක මෙවැනි භාව මේ ශාසනයක් දියුණු වෙන සමාජයක ගත්තොත් ඒ මිනිස්සුන්ට තියෙන වටිනකම තමයි මිනිස්සුන්ට තියෙන අවස්ථාව තමයි හොඳ කරන මිනිහට වඩා හොඳ ප්‍රස්තාවල් හම්බ වෙනවා. අන්නේ ප්‍රස්තාල් පාග ගත්තොත් පොට්ටෙක් මණිකක් දැකලා අහුලා ගන්න නැතුව වගේ. ඒකට බුදුහාමුදුර වග වෙන්නේ නැහැ. අනුභව කිරිය අනුභව සික්ක අනුභව ප්‍රතිපදේ කියන මිනිසයා හැම වෙලාවෙම බලනිනවා ඊගාවට හම්බෙන අවස්ථාවේ මම අවස්ථාව පැහැරර ගන්න නැතුව වැඩ ගන්නවා කියන එක තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ක්ෂණේ පන්න ගත්තොත් මට මතකයි ඒක අවධාරණය කරන්න ගියා ඔය අපේ අපවත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේ ඒ දවස්වල මේ තිබුණ භාවනා වැඩපිළිවෙලේදී ඒ ස්වාමීන්ගේ ඉල්ලා හිටියා මාසයකට එක දවසක් බණ කියන්න කියලා. ඒ තරම්ම වයසයි. ඒගෙන් බණ කියන්න බෑ. يعني හොඳටම අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් කාය ශක්තිය නැහැ. ඒ නිසා මාසෙකට එකක් කියන්නේ කියලා. ඉතින් ඒකේ ඇත්තටම පටිගත කිරීමේ වගකීම මටයි අවිලා තිබුණා. ඒ දවසට මේ කැසට් ප්ලේයර්ස්. එයින් අන්තිමට කියපු බණ මම කැසට් ප්ලේයර් එකත් හදලා කාමරේ ඇතුලෙන් තියලා ගබඩාය වැඩකට ගිහිල්ලා එනකොට ලොකු සංහසේ බණ පටන් අරගෙන. ඔක්කොමලා ඉඳගෙන වාඩි වෙලා තුන මට කාමරේට යන්න හම්බුන්නේ නැහැ, පටිගත කරන්න හම්බුන්නේ නැහැ. අන්තිම බණ. ඒකෙදී ඒ ස්වාමින්වහන්සේ කිව්වා මේ ඉන්න පිරිස එනිසරණවනේ සංඝ පිරිස හිටියේ මේ එක්කෙනෙක්වත් පුංචි කෙනෙක් නෙමෙයි මේ සෑම දෙනෙක්ම අබිනිෂ්ක්‍මණයක් කරපු කෙනෙක් අපි කතා වෙලා නෙමෙයි අබිනිෂ්ක්‍මණය කරේ තනි තනියෝ. එනිසා මේ එක්කෙනෙක්වත් පුංචි නැහැ. බොහෝම වටිනා පිරිසක් මේ ඉන්නේ. මේ පිරිසට හම්බෙලා තියෙන මේ අවස්ථාව බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙනවා මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙනවා බණත් ඇහෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙනවා අතපය කැඩලා බෙදලා මොනවක්වත් නැහැ. පැවිද්දත් ලැබිලා තිනවා. මේ වෙලාවේ තමයි වෙලාව. මේක පන්න ගත්තොත් ආයේ අපිට කවදා කොච්චර කාලෙක මේ වගේ දෙයක් හම්බ වෙයිද දන්නේ ඒක නිසා නියම වෙළඳපොළ දැකලා බඩු ටික විකුණගෙන ලාභ නොලැබ වෙළඳපොළ පන්නගෙන පස්සේ පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් වාට මේ පිරිසපත් වෙන්න එපයියෝ. එන බොහෝම මේ හැඟුම්overline ප්‍රකාශ කරේ අවසන්ට වගේ බණ පටිගත උනේ නැහැ. ඒක තමයි මෙතෙන්දී බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ අනුපුබ්බ කිරිය අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා විදියට අපි කරව පෙරපින්නටමත් නෙවෙයි හැබැයි අපි පාටිහාරීය ඥානයේ හේතුවක් නිසා අපට හොඳ හොඳ කල්යාණ මිත්‍ර හම්බ වෙනවා හොඳ හොඳ බණ ඇහෙනවා හොඳ හොඳ භාවනා කරන්න අවස්ථාව හම්බ වෙනවා ඒ තියෙද්දි අර පරණ පුරුදු බරණ පරබම් පදේම ගහ ගහ ඉඳ පටන් අරගත්තොත් ඒක තමයි කියන්නේ යාට සාසනයේ අබිරමණයක් ලැබෙන්නේ නැහැ වැඩි කල්යන්න ඉස්සෙල්ලා ඒ Taman ඒ අවස්ථා ප්‍රයෝජන නොගැනීමේ දඬුවම විඳින්න ඒක මේ බුදුහාමුදුරුව අපිට දෙන දඬුවමක්වත් නෙවෙයි. ඒ න්‍යාය ධර්මයක් තියෙන. හැබැයි මේ මනුස්සයා දන්නෙත් නෑ මෙච්චර මං හොඳ කරද්දී ඇයි වදේ මට මේ කරදර වෙන්නේ කියලා හිතාන ඉන්නවා. ඒකට හේතුව මොකද වඩා හොඳ තියෙද්දි හොඳ බදාගෙන ඉන්න මනුස්සයාට එක තැන කරකවෙන ගතිය මේකට කියන්නේ මෙට්ටහි වෙනවයි කියලා. මේ මෙට්ටහි වීම සිද්ධ වෙන නිසා මෙතෙන්දි කිසි කෙනෙක්ගේ ආදර්ශයක් ගන්න එපා. Tamanට තමයි තේරෙන්නේ වඩා හොඳ ප්‍රස්තාව. ඒකෙදි කඩාන යන්න ගියාම උපදෙස් දෙන්න පුළුවන් කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. ඕනම කෙනෙක් කියන්නේ එහිමිට යන් කලබල වෙන්න එපා. එහිමිට යන්නේ කියලා. මම අවුරුදු 8ක් විතර ඉඳලා ඉස්ලාම් සරි ලොකු සංසම්බෙන්ට ආපු වෙලාවේදී මම අර උපදෙස් ගත්ත ඔය ප්‍රනාන්දු මහත්තයත් මලන් හිටියේ අපි තුන්දෙනාම පුදුම බයකින් කතා කරේ මොකද ඉතින් අපි අමු ගිහියෝ මේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඉතින් ඊටාත්ම උසස්සිය අවුරුදු 25ක් මේ බණ භාවනා කරපු උත්තරමෙන් ආංශනවා. ඉතින් බොහොම ප්‍රවේශමෙන් කතා කරේ. කතා කරලා ඉවරලා ප්‍රනන්දු මහත්තයා කතා කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ ඊලන්දාරියා මම දන්නවා අවුරුදු 7-8ක් එදා ඉඳලා මේ මහාන වෙන්න දැඟලුවා. මම තමයි ඒක වැළක්වුවේ කිව්වා. මම දැනගත්තා මෙයා ඒ දවස්වල පැවිදුණා නම් මෙච්චර මේ මෝරලා නැහැ. ඒක නිසා මම වැළක්වුවයි කියලා. ඉතින් මේක ඒ කතා කරන ලොකු සාංශ හොඳට ඇන්දර හේතු වෙලා හොඳට හතියක් කළා කිව්වා කවුරු වුණත් මහණේක වළක්කන එක දක්ෂකමක් නෙවෙයිනේ මහත්යෝ කිව්වා. අර මහත්ය කිව්වේ මම මංගල තියෙන ලෙන්ගතුකම ලම්සෝදුකතේ ඇඟට නොදැනට ටොක්ක්ක් ගන්න. ඔය යන්නේකේ යන්න අරපන් ඕක තියාන හිටියයි කියලා වෙන්නේ නිකන් මෙට්ට වෙන එක විතරයි. ඒක නිසා ඒ අදිෂ්ඨානය අරගෙන යන වෙලාවේදී ඒක ගත්තේ නැත්තම් වෙළඳවල පහුවෙලා වෙළඳාම කරලා ලාභ ලබන්න බැරි වෙච්ච ගැන පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් බවට පත් වෙන්න වෙනවා. ඉතින් මේකට ක්ෂණ සම්පත්තිය දන්නේ නැත්නම් දන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන අනුභව කිරියා අනුභව සික්ඛා අනුභව ප්‍රවචවදා දන්නේ. දන්නව නම් Tamanට එන්න එන්න සියුම් සියුම් සියුම් ධර්ම හම්බෙන්න පටන් ගන්නවා. ඊට වඩා හොඳ කල්යාණ මිත්‍රව දකින්න හම්බ වෙනවා. හොඳ බණ ඇහෙන්න හම්බ වෙනවා. භාවනාදී අරමුණත් එක්ක බොහෝ වෙලා ඉන්න පුළුවන් තත්ත්වය හම්බ වෙනවා. ගොරෝසු තත්ත්වෙන් අරමුණ සියුම්ම තත්ත්වවලට යන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවේදී මේක හරිද? මම මේ පැටලිලාද? මේ සැක කරනවායි කියන එක නම්බුවක් නෙවෙයි. ඒක අවිද්‍යාව නියෝජනය කරන මෝඩකම නියෝජනය කරන දෙයක් වශයෙන් තේරුම් අරගෙන නීවරණ නැති තැනට සැකේ දාගෙන නීවරණක් ඇති කරන්න එපා. ඒක ඇති කෙරුවොත් එහෙම නැති කරන්න කෙනෙකුත් නැහැ. නිසා හැකි කොහොමද කියන්නේ හැකි ආකාරයෙන් පෞරුෂත්වයක් ඇති කරගෙන නැතක වුණක් කමන්නේ මම මේක කරනවා වැඩි වුණොත් වෙන්නේ මැරණ එකනේ වැඩි වුණොත් වෙන්නේ පිස්සු වැදින එක වැරිච්චාවයි පිස්සු වැදිච්චාවයි කියලා නැත්තම් අපේ අටුවාචාර්ය වංශර කියලා තියෙන්නේ තමන්ට ඇතිවෙච්ච සද්ධා වීරිය සතිය සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම පහ දියුණු තියුණු කරන්න ඕන. ඇති වෙන එකත් ලොකු නම්බුවක්. ඔව් වටන දෙයක්. මොකද ඒක දිනු තුනු කරන්න ඕන නම් කාය ජීවිත নিরপেক্ষව බහින්නේ කියලා තියෙනවා. රැකෙන්නේ රැකෙම්ම මියෙන්නේ මියෙම්ම. කාය තියෙන තිබියවා ජීවිතේ තියෙන තිබියවා කියලා බහිනකොට එදාට තමයි පන්නරේ හිටිනේ. ඒ පන්නරයේ දසදාන වස්තු දීමෙන් හරියන්නේ නැහැ. දසදාන වස්තු දීමෙන් ආයන්න කියවෙනවා. ඇසිස්මන්ස්ලේ දන් දීමෙන් හරියන්නේත් නැහැ. ඒකෙන් ආයන්න කියවෙනවා. ඔක් කවදාරේ මුළු ජීවිතේම දෙන්න ඕනේ. මුළු කයම දෙන්න ඕනේ මේ භාවනා කරනකොට එන ඕනම ප්‍රශ්නයක් කියලා පුපුරච්චාවයි මැරිච්චාවයි වෙන දෙයක් වෙච්චාවයි කියලා ඉදිරියට යනකොට තමයි ඒ සද්ධාව හොඳ ඕකප්පන සද්ධාාවක් අධිකම සද්ධාාවක් බාටපත් වෙන්නේ. වීරියක් ප්‍රධාන වීරියක් බාටපත් වෙන ඉදාට. මේ කැඩි කැඩි යන සතිය අඛණ්ඩ සතියක් සුපතිටිත සතියක් එහෙම නැත්නම් වේපුල්ල සතියක් බාටපත් වෙන්නේ අන්නේ කැපකිරීමෙන් තමයි. ඒකම සමාධියත් අල්පනාම උපචාර මට්ටමින් අර්පණා මට්ටමට නැත්තම් විපස්සනා ඥාන මට්ටමට යන තරමටම ගැම්මල්ලන්නේ හැම තැනකදීම බිල්ලක් ඉල්ලනවා. සමාධිය ඉස්සරහට යන්න යන්න බිල්ලක් ඉල්ලනවා. මොකද්ද දෙන්න තියෙන එකම බිල්ල අපිට නර බිල්ල තමයි. Taman ඒකට කැප වෙනවා. ඒකට ප්‍රඥාවත් එහෙමයි හැම වෙලාවෙම ප්‍රඥාවක් එන්නේ නොදීපු දුකක් දීලා. ඒක නිසා විපස්සනා වෙදී කියනවා Taman නොදැක්ක වේදනාවක් නොදැක්ක විදිය දුකක් එනවනම් සිටි දෙව්දුවකට වැඩියා කියලා හිතාගන්න කියන ඕකේ එහා පැත්තේ ප්‍රඥාවක් තියෙනවා මේ දුක මඟහරින්න ගියොත් කවදාක ප්‍රඥාව නම් හම්බ වෙන්නේ හැමදාම පශ්චාත්තාපේ විතරයි ඉතුරු වෙන්නේ නිසා භාවනා කරන්න යනකොට එන දුක භාවනා කරන්න යනකොට එන පශ්චාත්තාපේ පැරදිල්ල හැම දෙයක්ම දකින්න ඕනේ මේ සුබ නිමිත්තක් විදියට එතකොට තමයි එයාගේ ප්‍රතිශක්තිය එන්න එන්න වැඩිලා මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පිරිච්ච භාවයට පූර්ණ භාවයකට සන්තුෂ්ටිකර තත්වයකටපත් වෙන්නේ. හැබැයි ඒක අමාරු තැනකටපත් වෙනවා. එතන ගියාට පස්සේ මේක කාටවත් කිව්වට කවුරුත් අදහන්නේ නැහැ. මොකද කාටවත් ඕන කරලා තියෙන බෙන්ස් කාර් වලින් නිවන් දකින්න යන්නේ. කාපට් දාපු පාරේ නිවන් දකින්න යනවා. අනේ මට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා පිච්චාවෙන් හම්බ වෙනවනම් මෛත්‍රී බුදු ආමරන්න මේට වැඩිය පොදොලපි දෙන්නේ දෙන්න ලෑස්ති. මොකද මේ ආත්තට හම්බෙලා තියෙන අවස්ථා දිහා බලනකොට අපෝ දාඩිය දානවා නම් බෑ. මధుරෝ කනවා නම් බෑ. කහිනවා නම් බෑ. ශබ්ද ඇහෙනවා නම් බෑ කියලා කවුරු එක්කද අපි මේ හෙට්ටු කරන්නේ? චරවචනාංශය හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට පෙන්ව චිත්‍ර පොඩක් ළඟ තියාගන්න අපි කාටද මේ චෝදනා කරන්නේ මොනවද දැකලා මොනව කරලාද මේ චෝදනා කරන්නේ බුදුහාමරෝ ඒ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගත්ත දුකෙන් 16 එකක්වත් ඉඳලා තියෙනවානේ අපි ඒ තරමටම කයට ආදරේ. අපි මේ තරමටම මේ පින්න පොල් ගෙඩියකට වගේ මේ ජීවිතයට ආදරේ. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන්න පුළුවන් වෙන්නේ පිනටම කියලා හිතා ගන්න. කවදා හෝ මේ ජීවිතේ කැප කළ ප්‍රාණ කැප කළ භාවනා කරන්න ඕනේ කියලා හිතෙන්නේ පිනටම. ඒක කාලකන්ණියෙකුට හිතෙන්නේ නැහැ. සද්ධර්මයේ දන්නේ නැති මිනිසෙකුට හිතෙන්නේ නැහැ. ඒක එනකොට හිතන්න ඕනේ තව කෙනෙක් එක්ක පත් උත්තර අහන කෙනෙක් නැහැ. ඒ වෙලාවේදී පුදනයි තිය පුදන එකයි තියෙන්නේ එළිය පිටින්. ඉතින් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් එන ගතියක් තියෙනවා නම් පුදුමාකාර හැඟීමක් හිතෙනවා. අනේ අවුරුදු 2600කට පස්සේ කරදේවලල්ලේ මේ පිටේ ඉන්න අපට මේ විදියට මේ සද්ධර්මය අත ගන්න පුළුවන් නම් රස විඳින්න පුළුවන් නම් ඕජාව ලබන්න පුළුවන් නම් බුදුහාමුදුරුවොත් එක්ක සවැත්නුර ජේතවනාරාමේ ඉන්නකොට මොන්න තරම් තෙදකින් මොන්න තරම් ඕජාවකින් මොන තරම් බලවත්ව මේක තියෙන්නද කියලා. ඒ නිසා ඒකට උනත් යන්නේ බුදුහාමුදුරු ඉන්නකොට සවැත්තුන ජේතවනාරාමයේ තිබුණ ගතියට යන්න උනත් හම්බෙන අවස්ථාව අත නෑර ආනුපුබ්බිකමේට කරගෙන කරගෙන කරගෙන යන්න ගියාම අපේ තුල කවදාකවත් නැති යෝධ බල යෝධ වීරිය පරක්‍රමයෙන් පටන් ගන්නවා. අපිට හීනකින් හිතන්න බැරි ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. අපිට හිතා ගන්න බැරි ශිල්පීය ඥාන සහ ක්‍රමසා විදි මතුවෙන්න පටන් ගන්නවා. ඒක කාගවත් පුද්ගලික බෝධලයක් නෙවෙයි. අර මේ ජරාව කැප කරන තාලට තමයි ඒක සිද්ධ වෙන්නේ. එච්චර වටනකමක් තියෙදි මේ කුණු කන්දලයක් අල්ලගෙන හෙට්ටු කරන්න හදනවයි කියලා කියන්නේ. ඉතින් මේ ඉහළට ගිය කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට මේක ජාතික මට්ටමේ විහිළුවක්. පුද්ගලයෙක් වශයෙන් කෙරුවට මොකද? ජාතික මානව ජාතිය විහිළුවක් තමයි මෙච්චර ලස්සන ගැඹුරු ධර්ම තියේදී අපි පුංචි දේවල් අල්ලගෙන රණ්ඩු කර කර ඊර්ෂ්‍යා කර කර අරක නිසා බෑ මේක නිසා බෑ කියන එක බුද්ධ ඥානසේ කියනවා යෝගාවචරයක් වෙන්නම් පළවෙනිම ගුණය තමයි හැකි සංඥාව පහල කරගන්නේ. කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිදමෙච්ච සක්කෝ. පළවෙනිම ගුණය තමයි සක්කෝ ගුණය. ඒක බැරි එකක් නම් බෑම තමයි. සක්කෝ ගුණය පහල වෙන්න නම් හොඳින් වඩා හොඳ හොඳට වෙන් කළ තේරුම් ගන්න ඕනේ. වඩා හොඳ ඉදිරියේ හොඳ වීසිකොල දාන්න පුළුවන් වෙන්න ඕනේ. එnde end end මේ හැකියාව වැඩි වෙනකොට ඒක නිකන් මූදකට බැස ගන්නා කෙනෙක් ක්‍රමයෙන් ක්‍රමයෙන් වතුර බය අරලා පීනන්න පුරුදු වෙනා වගේ ඇත්තට ගැඹුරු වලට යන්න ගියාම හරි අමාරුයි හිතාගන්න එදා අවුරුදු 2600 කට ඉස්සර තිබුණ බුද්ධ ශාසනයේ අදේ කිසි වෙනසක් නැහැ කහ කැල දෙකට කැඩුවගේ ශාසනය තියෙනවා අපි තෙපර බාන්නේ නැත්තම් අපි මේ අවිද්‍යාව සරණ යන්නේ නැත්තම් එහෙම නැත්තම් අපි මේ මේ තණ්හාවට දාසකම් නොකරන්නේ නැත්තම් ඒ නිසා මෙතෙක් කලොත් අපි ඇවිල්ලා තියෙන ගමනේ වටිනා පැතම්ම කණු ගානක් අපි පහු කරලා තියෙන්නේ. තවත් පස්සහැරලා බලන්න එපා. පස්සහැරලා බලන්න කියන්නේ බුදුහාම කියන පටිවාණිතාවය කියලා. අපටිවාණිතාව වෙන්න කියලා ඉදිරියම බලන්න කියන පස්ස බලන්න එපයි කියන්නේ. අසන්තුෂ්ටිතාවය පහල කරගන්නයි කියලා කියනවා මම මෙතෙක් වෙනකන් සෑහෙන දේවල් කැප කරලා තියෙනවා නමුත් සන්තෝෂ වෙන්න එපා තව ගොඩක් කැප කරන්න තියෙනවා මම මේ තේරම කැප කරනවා කියලා ඉදිරියට යනකොට මෙන්න මේක තමයි මේ අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා කියලා තියෙන්නේ ඒක නිසා අපි ඇත්තට මේ පැත්තෙන් බannොත් මේ වෙනකොට කරපු වීරකම් ටික හොඳටම සන්තෝෂ වෙන්න ඇති ඒ ගැම්මෙන් තමයි ඊටු ටිකක් කඩාගෙන යන්න තියෙන්නේ කඩාන ගියොත් ඉස්සරහට ගියොත් ගන්න ඒ කඩන කඩන වාරයක් පාසා පුදුමාකාර සාන්තියක් එහෙම නැත්නම් පුදුමාකාර පිරිචිගතයක් සම්පතිකාරිය ගතියක් තියෙනවා. ඉතින් ඒක ඇති කරන්න තමයි ਸਰුවචනාංශය අර පහරාද අසුරේන්ද්‍රයාගේ අර මුහුදේ උපමාව පෙන්ලා දීලා තියෙන්නේ. අපි දැන් සෑහෙන දුරට එක්ක ධන ධන මත්තක් එහෙම නැත්නම් තන මත්තක් එහෙම නැත්නම් ඉඟ දක්වා දැන් වතුරට බහලා තියෙන අපිට බය නාස මට්ටම ගියා යටේ ගියාම ගිලිලා මැරෙයිද කියලා හිතෙනවා. මැරෙන්නේ බය වෙන්න එපා. මැරෙනවනේ මැරිච්චා. ඔතෙන් ගියාට පස්සේ වරින් වර ඔළුව ඔබ ඔබ බලන්න ඕනේ මට ටිකක් වතුර ඇතුළෙත් ඉන්න පුළුවන්ද කියලා. ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට තමයි පීනන්න පුළුවන්. අනේ මේ සියලු දිනාට මේසේ පීනා ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි පැය කමාරක් විතර වෙලා අරගෙන තියෙනවා ධර්මදේශනාව සඳහා. ඉතින් මම සාමාන්‍ය කරන ආරාධනාවක් තමයි ඒ සම්බන්ධව කිව යුතු කළ යුතු දේවල් වලට ප්‍රශ්න විචාරන්න අපි විසුළු වේලාවක් අරගෙන ඊගාවට අපි දේශනා සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා.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 සුඛී හෝතු සුපත්ත්‍ත්‍වා සුපත්ත්‍ත්‍වා සුපත්ත්‍ත්‍වා